කෞරුණීය ස්වාමීන් වහන්සේ මාසයි ශ්‍රද්ධා උදෙසාකාරී වෙනවා. මේ අද අපි භාවනා වැඩමුළුවේ දෙවන දවසේ දාඨාර්ථ ජනවාරි 7 වෙනිදා අවස්ථාව පැමිණලා තියෙන්නේ ධර්ම දේශනාව සඳහායි. පිළිචිලු දෙනා tempත් වෙමු. tempත් කරා ධර්මගෞරවීත්ව සාදුකාරයව. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ භික්ඛු භික්ඛු අයං වම්මිකෝ රත්තිං ධූපායති දිවා පජ්ජති බ්‍රාහ්මන ඒවමාව අබේකන සුමේද සත්තං ආදායාති තී අරකටේතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ දේශනා මාලාවේ පළවෙනි දේශනාව කරමින් ජීවිතගත සම්බන්ධ කරගත්ත මේ දේශනා මාලාව සඳහා අපි මේ වන්දිත සූත්‍රය සර්වඥ වහන්සේ විසින් දේශනා කරන විට සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක් දහන මාතෘකාව වශයෙන් ලබා ගන්න කියලා. ඒ සූත්‍රය උපමා උපමේය ගලපුවක් වශයෙන් ඔප්පම වර්ගින උපමා සම්බන්ධ සූත්‍ර 10ක් සහිත වර්ගයේ සඳහන් කරලා තියෙනවා. මේකෙදිත් අපි ඊයේ මතක් කරගත්ත විදිහට නැවතත් අද දවසටත් පුංචි හඳුනා ගැනීමක් කළොත් සර්වචනාංශය දායක විදේශනාරාම වැඩ ඉන්න කාලේ අවස්ථාවක ඒ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ බණ භාවනාවේදී ගත කරන වෙලාවක අන්දවණී ගත කරද්දී රාත්‍රියේ දේවතාවෙක් ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේට ප්‍රේලිකාවක් ඉදිරිපත් කරනවා නැත්නම් උපමාවක් ඉදිරිපත් කරනවා ඉදිරිපත් කරලා සඳහන් කරනවා මේ උපමාවට උත්තර දෙන්න මේ උපමාව ලියන්න මේ ප්‍රේලිකාව විසඳන්න ඉන්නේ සර්වචනාංශ විතරයි ඒ නිසා සර්වචනාංශ ළඟ ගිහිලා යොත උපමා වේදිකපත් කරලා සර්වඥාන්සේ දෙන පිළිතුර අනුව කටයුතු කරන්න කියන්නේ. ඒක ඒ ස්වාමීන් වහන්සේට හම් වෙච්ච ලොකු සම්පත්තියක්. මේ ස්වාමීන් වහන්සේ ඒ දේකතාව ඉදිරිපත් කරපු ස්වරූපේ සර්වඥාන් වහන්සේට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරාට පස්සේ සර්වඥාන්සේ ලුණු ගෙඩියක පොත් අරිනා වගේ එකින් එක එකින් එක සුද්ධ කරමින් මේ ස්වාමීන් වහන්සේට අවශ්‍ය කමතාන අවශ්‍ය උපදේශය ලබා දෙනවා. ඒ උපමාවේ කොටසකුයි ඒ උපමාව සඳහන් පාලි වාක්මාලාවේ කොටසකුයි අද ධර්ම දේශනාවේ දවසේ ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරේ බිකු බිකු අයං වම්මිකෝ රක්තින් ධූපායති දිවා පජ්ජලති. දේවතාව කියනවා මහණ මහණ මේ ඔබහා වම්මිකයේ රත්ින් දූප හැටි රැට තුන් ගන්නවා දවල්ට බබලනවා ඒ අවස්ථාවේදී බ්‍රාහ්මණයෙක් එනම් තේරුම් නැති පඬිතෙක් කැවිලා අභික්‍රම සුමේද සත්තං ආදායාති කියලා යෝගාවචරයට එහෙම නැත්නම් ඉතින් එකෙන් කතා කරලා කියනවා ආයුධයක් ගන්න වෙලාවක කණින් දෙන්න කියලා. විකෘතිය දැකලා ඒ දවල්ට බබලනවා ඉනි ගන්නවා රැට තුන් දානවා කියන්නේ. මේක සර්වඥාන්සේ ඉදපත් කරාට පස්සේ සර්වඥාන්සේ දැන් එකින් එක ලියනවා මෙතන මේ හුබා කියලා අදහස් කරන්නේ යෝගාවචරය නැත්නම් මේ භාවනා රට පුළුවන් විදිහ ගත කරන ශික්ෂණය වෙන ක්ෂාගේ ශරීරයයි. චතුමා භූතිකස්ස භූති කායස්ස මම කියන්නේ හටගත්තා වූ ඉලින් පිළිමැති වලින් කැවීම් පෙවීම් වලින් පිළියම් කටයුතු මේ හතර මා භූතයන්ගෙන් හටගත්තු ශරීරයක තමයි මේ කය කියලා කියන්නේ. උඹහ කියලා කියන්නේ. ඒ වගේ මේක අත්ින් දුහපායති දිවා පංචලෙති ඒ කය ඇතුලේ හිත චේචේම මේ විතක්ක ਵਿਚාර දෙක තමයි තවචාන්ගේ මෙතනදී විස්තර කරන්නේ විතක්ක ਵਿਚාර කියන එක අනුවිතක්කේ අනුවිචාරය කියලා කියනවා. يعني යමක් වුණාට පස්සේ යනු අපි නැවත නැවතත් හිතයට යොදා බැලීමට අනුවිතක්කේ කියලා කියනවා. යොදා බලපු දේ රස බලනවාට ස්පර්ශ කරනවාට විමසා බලනවාට විග්‍රහකට බැලීමට අනුවිතක්කේ කියලා කියනවා. ඉතින් දවස කිස්සේම සිද්ධ වෙච්ච දේවල් රාත්‍රී පුරාවට නැවත නැවත කල්පනා කරමින් නැවත නැවත විමසා බලමින් තමයි පුද්ගලික රාජ්‍යය ගත වෙන්නේ. ඒක නිසා කිසිම වෙලාවක ස්පාසුවක් නැහැ. ඊට පස්සේ ඒ හිතාගත්ත ඒ හිත මේ ඔබ දේවල් අනුව අවද උගේ පාන්දරම ලැහැච්චි එක උනාට පවදාගෙන තීන් ගිහිලා ඒ කාය කර්ම වචී කර්ම තමන්ගේ ඇති ලක්ෂා වෘත්තයන් කරනවා. ඊට පස්සේ හිත ටික තේරෙන දවල් තිස්සේ සලසුම් කරමින් රැය තිස්සේ සලසුම් කරපිට අනුව දවල් කටයුතු කරනවා ඒක ගිනි ගැනීමක් දැවීමක් විදියට තමයි දවල් කාලෙ පෙන්වන්නේ රාත්‍රියේ දුම් දැවීමක් සිද්ධ වෙනවා මේ හුඹහ හුඹහ උපමාව ගත්තාම විකෘති ස්වරූපයි ගැලුව බැලුවට පේනවා ගිනි කන්දක් වගේ රාත්‍රියේ දුම් දානවා දවල් තිස්සේට මේක දැවෙනවා දැවීම තැවීම පෙලීම් වලින් පෙළෙනවා ඒ නිසා අමුණෙක් දැනුම් තීරුම් ගැටි බමුණෙක් ඇවිල්ලා කියනවා එතන ඉන්න තීරුම් ගැටීමට කැමති නැත්නම් හික්මීමට කැමති කෙනෙකුට ආයුධයක් ගන්න ඇවිල්ලා අලවංගුවක් දෙනවා උදල්ලක් දෙනවා පිටක්ෂයක් දෙනවා මේක හරන්නේ කිය. මේ උඹා හරන්නේ කිය. එතන ඒ අපි අර දවල් දැවෙනවා තැවෙනවා රාත්‍රියේ දුන් දානවා කියන එක සාමාන්‍ය මිනිස්සු හිතන්නේ අපිට නිින්ද ගියාම දුක් ගැනීම නතර වෙනවා. මොකද නිින්දෙදි විකටෝම සිද්ධ වෙන්නේ හීන මාර්ගයෙන් හෝ එන්නත්නම් විචි දේවල් නැවත කල්පනා කිරීමෙන් මනස කිසිම චිත්තක්ෂණයක විවේකයක් නැහැ. උගදෙනෙක් හිතනවා ඒ ඉඳාගත්තට පස්සේ මේක ඔක්කොම හැටපෙනවා. මේ සම්පූර්ණ සුවසේවාවකට වැටෙනවා. ඒ නිසා මනසට විවේකයක් වෙනවා කියන්නේ. නමුත් ඇත්තටම එහෙම එකක් නෙමෙයි සිද්ධ වෙන්නේ. මානසික ක්‍රියාකාරකම් වල මේ ස්නායු පද්ධතිය නිදා ගැනීමක් කියලා එකක් ඇත්තේ නෑ. විකටෝම නිෂ්කාශනයක් සිද්ධ වෙනවා. ඒ නිෂ්කාශනය රාත්‍රී පුරාවට සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ ලැබිච්ච ඒ සලසුම්, ඒ ලැබිච්ච නව නිර්මාණ, නව අදහස් අහුවෙන දවස පුරාවට ජීවි ගන්නවා, ඇවෙනවා, හැපෙනවා, කටයුතු කරගෙන යනවා. ඒක මෑතක විතරම කරන ලද මේ මොළයේ ස්නායු සම්බන්ධ අපේක්ෂණ දැන් බොහෝ දියුණු කරලා තියෙනවා. මොළයට විවිධ ක්‍රමවලට ඉලෙක්ට්‍රෝඩ්ස් හයි කරලා ඒ පුද්ගලයා MRI ස්කෑන් එක තුර දාලා ඒ පුද්ගලයාගේ මොළයේ වැඩ කරන හැටි එක එක පොඩි පොඩි ක්‍රියාකාරකම් කරලා බලන වෙලාවේ අහුම් කන්ද විහිිටන වෙලාවේ ආදී නිකුත් වෙන තරංග බලනකොට වගේ ඒකාකාරී ගතියක් දැකලා තියෙනවා. MRI ස්කෑන් එකට දාලා ඉතින් වැඩ කරන අතරමැද ඒ ලෙඩාට දෙදේ මුදේ නම් මේක ඉන්න ගන්න පරිශීලනය සඳහා ගන්න කෙනෙක්. රූප බැලීම පෙන්වලා දුන්නොත් රූප බැලීම සිහියව ගන්න ගියොත් ඒක නාගේ මොලේ එක එක පැති වල අකුණු විදුලි කොටන්න වගේ ඒ විද්‍යුත් තරංග පහළ වෙන පටන් ගන්නවා. අහත් දහනකොට වගේම කන්ද රස පහස කරන ඕනම දෙයකදී කන්ට්‍රෝල් රූමේ ඉන්න කෙනාට මෙහෙවන්න පුළුවන් භූමිත සත්‍යද ගන්ධට රසට ඒ අනුව දුවන තරංග වල ඒ වගේ මොලේ තැන් තැන් වල දිහාට ගින්කෙලිපත් වෙනවා වගේ මේක දර්ශන වල මුදුමාකාර සමානකමක් තියෙනවා ඒ නිසා මොලේ ඇතුලේ සම්පූර්ණ දවසේ කයේ හැම ආයතනෙම අදාළ උන්චි ක්‍රියාකාරී මධ්‍යස්ථානයක් තියෙනවා. ඒ ක්‍රියාකාරී මධ්‍යස්ථානේ හරහා තමයි අපිට ලැබෙන සංඥා ඔක්කොම ඩිකෝඩ් කරලා රිකෝඩ් කරලා මේ මේකයි දැක්ක මේක බය වෙන්න කාරණාවක් මේක සතුට කාරණා මේක සුභයක් මේක අසුභයක් කියන තොරතුරු ඔක්කොම ලබලා දෙන්නේ බුදු පණිවිඩෙ නෙවෙයි ඒ පණිවිඩයේ මොලේ ඇතුලේ අනුව අපේ තියෙන රුචිආකාරම් හැටියට අපේ ආගයන් ආඩම්බරම් හැටියට මේ පෞෂත්ව ලක්ෂණ හැටියට අපේ කර්ම ශක්තිය හැටියට අර එන අමු සංඥා රූප තරංග, ශබ්ද තරංග, ගන්ධ තරංග තෝරලා පෙරලා ඒක තමයි දැනුමට එන්නේ. දැනුමට එන්නේ ඇති හැකිය නෙවෙයි. ඇති හැකිය පරිප්පුවේ දාලා ඒක ආලවට්ටම් කරලා හැඩවැඩ කරලා තමයි අපිට දැනුමට එන්නේ. මේ ආලවට්ටම් කිරීම හැඩවැඩ කිරීම ආශෝක ධර්ම වල හැටියට උපදී ශක්තිය හැටියට අනුශේධ ධර්ම හැටියට කර්මජව තමන්දුල් කරන ආපෝ පුරුදු රුචිආර්ථික අවශ්‍යත් ලක්ෂණ අනුවයි පෙරේ. ඊට පස්සේ ඒක දැනෙනකොට අපේ මනස කියවන්නේ මේ හොඳ නරක දැක්කවා. හරි වැරදි දැක්කවා වගේ. අපි එතෙන් එන්නේ තරංගයක් විතරයි. ඒ තරංගය මේ වර්ණ ගන්නන්නේ අඩන ගන්නන්නේ එහෙම නැත්නම් සංස්කරණය කරන්නේ ඒ යට අපේ මොලේ කොහොමඩක්වත් තියෙන නැත්නම් මොලේටත් වැඩි හිතේ තියෙන ඒ අනුශය ආශය ධර්ම මාර්ගය ඊට පස්සේ අපි ඒවත් එක දිගින් දිගට වැඩ කරනවා ඉතින් මේ විදිහට බලලා මොලේ ක්‍රියාකාරකම් බලනකොට ඒ අනුව දැනට එන විද්‍යාත්මක සලහ ගැනීම අනුව ඒ කුක්කලට තියෙන ලෙඩ රෝග නැත්නම් යාගේ තියෙන ඇබ්බැහි, යාගේ තියෙන පෞරුෂත්ව ලක්ෂණ, යාගේ තියෙන ආවේග මොලේ වර්ණ ගැන්වෙන ක්‍රම යම් ප්‍රමාණයකට ප්‍රස්ථාරගත කරන්න පුළුවන් තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක අහම්බෙකින් වෙච්ච එකක්. ඒ මොකද මෙතෙක් කල ඒ යන්ත්‍රවල දාලා තියෙන්නේ මොලේ අමාරුකම් තියෙනවා. මානසික අසහන දෙද්දුමයි. ඉතින් දෙද්දු දිහා බලනකොට ඒගොල්ලන්ගේ මුලින් ක්‍රියා කරන්නේ උපත්තියෙම ගෙනාවු ඒ ඒ හැඩතලවල හැටි. ඉතින් අපි මේ මිනිස්යාට ගැහුවට බැන්නට දඬුවම් කරලා හිතේ ධර්මකට මරණ දඬුවම් දුන්නට ඒ මිනිස්සේ මොලේ වැඩ කරන්නේ එහෙම තමයි. ඒකට දඬුවම් කියන්නේ මොකක්වත් වෙන්නේ අරක තව තවත් ගැට බහල වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා මේ සමාජයේ විසින් යන කෙනෙකුට පටවන වැරදි මොලේ පිළිබඳ ස්නායු පිළිබඳ දැනගන්න දැනගන්න තියලා තියෙනවා. මේ සම්මුතියක් අනුව කරන දෙයක් මිසක් ඒකෙන් යහ ප්‍රතිපලයක් දෙන්නේ නැහැ ඒක හැදෙන්නේ නැහැ ඉන්නේ ඉන්නේ තවදුරටත් ඒ කිනාවු වැඩෙමු ගෙනියනවා කියන්නේ මේ විස්තර අහනකොට ඒ දලයිලාමා තුමා අහලා තියෙනවා මේ අන්තරක කවදාකවත් ඉඩක් නැති නියෙක් දාගන්න කියලා. එතකොට තමයි විද්‍යාඥයෝ තේරලා තියෙන්නේ ඉඩක් නැති නියෙක් කවදාකවත් මේ අන්තරක දාලා නැහැ. ඔක්කොමල ඉන්න හරියක් ලේබු ලෝකෙ ඉන්නේ. ඒ නිසා මේ අන්තරේ කවදාකවත් සාමාන්‍ය මනස දකලා. ඊට පස්සේ අරේෂණි බාහිරගත හිටපු විද්‍යාඥයා අලලම තමයි ඉල්ලලා තියෙන හොඳට භාවනා කරපො කවුරුහරි අපිට දෙන්න මේ අන්තරේ දාලා එයාගේ මනස වැඩ කරන්නේ කොහොමද කියලා කියනවා. ඉතින් දලලම් තුමා කියනවා, "ඒ ඇත්තෝ මේ වගේ ප්‍රසිද්ධ ස්ථානවලට එන්න කැමති ඊට පස්සේ කැමතිනම් මෙන්න මේ කට්ටිය හම්බෙන්නේ කියලා ලයිස්වත් දීලා තියෙන මේ මිනිස්සයා. කොළම් බැඳගෙන, යන්ත්‍රෝපකරණ බැඳගෙන. මේ හිමාල පර්වතයේ තැන් තැන් වල ඍෂිකේශ වල ගිහින් හම්බෙලා තියෙනවා. දහ දෙනෙක් හම්බෙලා තියෙනවා. දහ දෙනාම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රඥාම අපේ විවිධ කරනවා. අපි වැඩවලට බාධායි. ඉතින් ඔය යන්ත්‍රෝපකරණ මේ මම තාක්ෂණික නිසා මාරාන්තික ලෙඩේ වෙනවා. ඇසේ ප්‍රඥා තැලලා ගන්නවා. ඊට පස්සේ තමයි අර්ථජාතික ගලේ කියනකොට විචක් නැතිව ලෝක අපරිදායි. එයා ගිහිල්ලා භාවනා කරලා බුද්ධ ආගම පිළිබඳව යම් යම් සමත ක්‍රම පිළිබඳව ඇය සතුටක පත්‍ර වෙනවා. එයා බොහොම සතුටින් ඉදිරිපත් කරන පරිශය. ඊට පස්සේ මේ පුද්ගලයාට කියලා පුංචි රිට්‍රීට් එකක් MRI ස්කෑන් මැෂින් එක ඇතුලේ. අර කියලා දෙන එක විනාඩියක් සංඥාවක් අපිට දෙනවා. ඒකට මෛත්‍රී භාවනා කරන්න. එක විනාඩියක් බුද්ධානුස්සතිය කරන්න. එක විනාඩියක් නිකන් හිත දිහා බලාගෙන ඉන්න. එක විනාඩියක් ආනපාන කරන්න. එක විනාඩියක් උපේක්ෂා වෙන්නේ කියලා ඒව අරගෙන බලුවාම පුදුමාකාර සමතාවයක් හම්බ වෙලා ඒක සාකච්ඡා කරලා බලලා තියෙනවා මේ මොලේ ක්‍රියාකාරකම් දිහා බලනකොට මේ භාවනා කරපු කෙනාගේ නොකරපු කෙනාගේ අතර පැහැදිලි වෙනසක් හොඳ පැත්තක් හදන්න පුළුවන් කතියක් තියෙනවා ඒ වැරදි කරනකට දඬුවම් කරනවට වැඩි. ඉතින් සංසාරික විශාල ශේෂ්ඨයක විවුර්ත වීමක් වෙලා තියෙනවා. ඒ අනුව බලනකොට ඒ පරිශ්‍රයෙන් උපෙලා තියෙනවා. ඉන්දගේ මිනිස්සෙකුයි නැති මිනිස්සෙකුගේ මොලේ කිසිම වෙනසක් නැහැ ඒක විදිහට වැඩ. ඒක තමයි බුදුජානක කියන වැටෙන එක දුන්දා. ඊට පස්සේ ඒ දුන්දා ගන්න අපේ යම් යම් එදිලා එනවනේ අපි හිතුවේ මේක කරන්න ඕනේ ඉය කරන්න වැඩි අද මේම කරන්න ඕනේ කියලා. ඒ එන ටික අනු උදේ පාන්දර කඩපොඩ ගහගෙන අමුඩ ගහගෙන ඉතින් පටන් ගන්නවා දවස පුරාවට. ඒ අනුව දැවෙන්නයි, ඒ අනුව දැවෙන්නයි අච්චරිති කියලා කියන්නේ ගිනි ගන්නවා දවල් කීපෙක. ඉතින් මේ දෙක තමයි මේ උඹ හැටලේ හිතේ. ඉතින් බ්‍රාහ්මණයෙක් කියලා ඉඳලා දැනගන්න කැමති යෝගාවචර කතා කරලා කියනවා ආයුධයක් හදනවා කාරපන් කියලා. ඉතින් මේ උපමාවේ හැටියට බ්‍රාහ්මණය කියලා කියන්නේ බුදු දහමාංශය. බුදුනාදී කියනවා මනුෂ්‍යයෙක් හම්බ වෙච්ච ඇදෙන්න කැමති සීක පුද්ගලිකුට කතා කරලා කියනවා ප්‍රඥාවෙන් ඔබ විනිවිදලා බලන්න. ආහාරලා බලන්න. අපි මෙතෙක් කල මේ මේ වෙච්ච දේවල් අනුව අධ්‍යයන ආඩම්බරයන් අරගෙන මම ආවලා මම මෙහිමයි අරයා මෙහිමයි කියන්නේ ඉස්තාවර කරගෙන බුදුලයට සින කරගන්න හදපු එකනේ විමසුන් වලට ලක් කළා දුන්නේ නැහැ මේ දෙක. දැන් මේ බමුණා කියනවා නැත්නම් මේ කතා කරනවා කියනවා යෝගාචරයට ඔය උඹා කන්නේ. ඉතින් උඹා කනකට කනගෙන යන ඊට පස්සේ ඒක පුද්ගලයා හැදෙන්න කැමති පුද්ගලයා ආයුධයක් ගන්න ඇවිල්ලා කන්නවා. ඒකට ආයුධය වශයෙන් විතර සඳහන් කරන්නේ ප්‍රඥාවට. ඒ ප්‍රඥාවෙන් මේක ආරලා බලනවා. ආරලා බලන්න ඇතුලේ අගුලක් කවුන අගුල කණුවක් උද්වසක් වගේ එකක්. ඊට පස්සේ කියනවා මෙතන නිහාට යන්න බෑ ඒක වහලා තියෙන්නේ. අගුරු කණුවක් කියනවා. එතකොට බබා කියනවා අගුරු කණුව උදුරලා දාපන්. එතකොට මේ බමුණගේ නැත්නම් දරුවචන්නාංශගේ විග්‍රහ අනුව යන්තිසිකේ ප්‍රඥාව මේක කාය කායානුපස්සනාවනම කායගත සත්‍ය අනුව වැඩ කරගෙන යන්න ගියොත් අනුස්කාරය යොදන්න ගියොත් අප්‍රමාද වෙන්න ගියොත් උඩම හම්බ වෙනවා සංවිධික අවිද්‍යාවක්. ඒ අවිද්‍යාව නිසා මේකට ඉදිරියට යන්න ලොකු බාධාවක් වෙනවා. ඉතින් අවිද්‍යාව මුලින්ම පුතා දැම්මේ නැත්තම් මේ අවස්ථාව හැටියට ගලවලා දැම්මේ නැත්තම් ඒක නාට ගමන බාධා වෙනවා. ඒක අඩුලක් දුරුවසක් අගුරු දාපිකක් වගේ. ඉතින් මේ කාර්මාටිකයි අපි අද ධර්ම දේශනාවේදී ශක්ති ප්‍රමාණයට විස්තර කර ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දවල්ට ගුණ ගන්න ආත්මික දුන්දාන මේ ශරීරය අතරමහා ධාතුන්කින් හැදිලා තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙකුට බුදුබණක් ඇහිලා ප්‍රඥාවෙන් මෙතන කියන්නේ සුත්තමේ ඥානෙ සුත්තමේ ඥානෙන් සඳහන් කරනවා මේ Tamanට හම් වෙච්ච මේ මනුෂ්‍ය ශරීරය කායanusasana පිළිබඳව එතන කායගත සතියට අනුව බලන්ද නැත්නම් මම දැන් මෙතන කියන තැනට සතිය ගන්නෙ. මේ සතිය ගත්තට පස්සේ ඒ හතර මහ භූතයන්ගෙන් හැදිච්ච මේ ශරීරයේ යම් කිසි කෙනෙකුට පඩවි කොටස අරමුණ වෙනවා නම් ඒක කේශාලෝ මානකා දන්තා තජෝ මංසන්නාහෝ අච්චියත් මිදා වාකං හදයන් යකනං කිලෝමකං යකං පප්පාසං අන්තං අන්තුණං උදලියක් කරීසං කියන මේ විසි කොටාස පටලි කොටකට ගන්නවා ඒවට හැඩයක් තියෙනවා තමයි හැඩේ නඩත්තු කරන්න පුළුවන් ඊට පස්සේ පිත්තං රෙම්මං උබ්බෝලෝවිතං ඡේදෝ මේදෝ අස්සවසා කේලෝ සිංහානිකා ලාසිකා මුත්තං කියන වගේ හැඩයක් නැහැ කීර ස්වරූපෙදී. වැගිරෙන ස්වරූපෙදී. ඉතින් පළවෙනි විසාවේ පාඨවි අක්ෂර වශයෙන් ගන්නවා. ඊට පස්සේ ඉතුරු 12 ආපෝ ලක්ෂණ වශයෙන් ගන්න වැගිරෙන ස්වභාවය. ඉතින් මේක තමයි අපි සාමාන්‍ය කායගත සත් කියලා උගදෙන්නේ. දෙචිස් කොටස් භාවනාව කියලා කරන්නේ. මොකද කායගත සත් කියන වචනෙට භාවනා ක්‍රම 18ක් විතර වැටෙනවා ආනාපානෙ. පළවෙනියක් අවස්ථා 10කට කුණු වෙලා යන හැටි එහෙම නැත්නම් ඉරියාපත භාවනා ධාතු මනසිකාරය නැත්නම් කේශාලෝමන කාලන්ත අවශ්‍ය කරනවා ගොඩාක් කියනවා ඒක තමයි ආරම්භක දැන් නමුත් අපේ සිංහලෙන් වක්ලාට එක එක නයි එක නම් මේ කායගත සති කියලා මේ කොටසක් අඳුර ගන්නවා පොතේ හැටියට වඩු මේ තීරම වැඩින්නේ කය අනුෝධිය දැනුමට කය අනුෝධිය බැලීමට අනුපස්සනාවට කායන පස්සනාවට නැත්නම් කායගත සතියට ඉතින් මේ කියන පාඨවි ආපෝ කියන කොටස් දෙකට අමතරව වායෝ තේජෝ කොටස් වැඩ කරනවා. වායෝ කොටස් වල තමයි මේ ආස්වාද ප්‍රසවාස වාදී, උද්දංගම වාදී, අදෝගම වාදී, කුච්චේවාදී, කොට්ඨේවාදී කියන මේ වායෝ කොටස් වැඩ කිරීමක් තියෙනවා. මේවා සාමාන්‍යයෙන් අපි අඳුරන්නේ චලන කියලා. කයේ තියෙන වායෝ වැඩ පිළිවෙල කියන්නේ චලන කියන්නේ. ඒ වෛද්‍ය විද්‍යාවේ මේක ස්නායු වැඩ පිළිවෙල කියලා තමයි වාත අමාරු වෙලක් කියන්නේ ඒ ස්නායු වලින් එන අමාරු. ඊට අමතරව තේජෝ ධාතු වැඩ කරනවා. වාචක සම්තාවක ජීරක ආදි වශයෙන් ඉතින් මේ කෙනෙක් මේ මේ කය මේ කියන ඥාණයෙන් ඥාතර මහ ධාතුන්ගෙන් හදිච්ච මෞපියන්ගෙන් සංසේජනයේ හටගත්ත නාවන පොවන කවන තවන නඩත්තු කරන මේ කයට හිත යෙදුවොත් මේ 42ක් කොටස් වලින් කොයි එකද කියුණත් යන්න පුළුවන්. අටවි කොටසෙන් කියන්න පුළුවන් ඒක මේ හැඩයක් තියෙනවා. තද ගතියක් අල්ලන්න පුළුවන්. ආපෝ කොටස ගත්තොත් ඒක වැగిරෙන ගතිය. ඒක තමයි දරණ භාජනේ හැඩේ ගන්නවා මිසක යට හැඩයක් නැහැ. ඒකට චලන ගති, කුම්බන හකුලන ගති, ධාරණ ගති එනවා. තේජෝ ධාතුව පැසවන ගතිය. ගිරණ ගතිය තියෙනවා. ආහාරයක් උයනවා ඒ ආහාරයක් බඩට දාගෙන දිරවනවා ඔක්කොම වෙන උත්තේජෝ ධාතුවෙන් ජීර්ක තේජෝ ධාතුව. ඉතින් මේ හතර දිහා බලනකොට මේ උඹා හරණ කෙනාට කොයි එකක් අපි කියන එක කියලා කියන්න බෑ. ඇත්තටම ආධුනිකයා යන්නේ එකලසක ආධුනිකයා නෑ පෙරදැක්මක මේ කොයි එකෙන්ද යන්නේ කියලා. ඉතිකල් මේ අනුන්ගේ සලිත බල බලා ඊයේ හෙට අතන විතර බල බලා හිටපු කෙනාට මේ උඹ ඇතුළට හිත දැම්මොත් ඒ උඹ ඇතුළේ මේ 42ක් කොට්ටාස ක්‍රියාත්මක වෙනවා. කෝක දිගේ ඉදිරියට යනවාද කියන එකට යෝගාචරය අන්ධබන්ද වෙනවා මිසක්කා එකලසකට එන්නේ නැහැ. මේ නිසා සර්වඥාහන්සේ තමන්වාංශයේ දීර්ඝකාලීන මේ ධාරාංශයේ කල්පලක්ෂක පරිවේශනයක ප්‍රතිඵල වශයෙන් කියනවා. ආධුනිකයට අල්ලන්න පුළුවන් චලනය කියලා. එතකොට වායව ධාතුව තමයි අල්ලන්න පුළුවන්. ඒක මෑත කාලයේ සාතික කරන්න හදන නැත්නම් මේ සර්වචනන්ස කියපු දේ පිළිගන්න පිළිගන්න පැත්තේ සාධක දෙන මේ ගැන හොයපියත්තු කියනවා දරුවෙක් එක දිච්ච ගමන් අගේ ඇහැට අහු වෙන්නේ හෙල්ලෙන දේ තමයි. ඒකෙන් තමයි යා ලෝකේ අඳුර ගන්න හදාගන්නේ. අනිත් සේරම තාම ඉස්තර වෙලා නැහැ. හෙල්ලෙන දේවල් තමයි ඉදොට වඩපු ගමන් දරුවෝ කොහෙ හෙල්ලෙනකොට. තොටිට උඩ තියෙන සෙල්ලම් බඩු හෙල්ලෙනකොට. ඒක තමයි හිත දාන්නේ. ඉතින් ඒක සර්වඥාණන් ඉතාමත්ම දැන් ඉපදිච්ච වගේ බබෙක් එනකම් යන්තම් ඉඳුරන් වැඩ ගන්න හදන ඉඳුරන් තාම ඉස්තාවර වෙලා නැහැ. ඒක තාම හයියක් කියලා නැති වෙලාවක මේ චලනය ගැන බලලා ඒ තුනම් පිළිබඳව වුණුවක් කරනවා වගේ මේ කයට හිත දැම්මට පස්සේ මේ චලනයේ සර්වචාන්සි යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කරනවා. හැබැයි ඒකම කලිචිත්‍රාජයක් නැහැ. අපි මේ හුබහට හිත දානවා කියලා කියන්නේ මේක පිළිබඳව අසුවිරු ඥානයක් අවශ්‍යයි. අසුවිරු ඥානයක් නැත්නම් කිසිම කෙනෙක් මේ Tamange ශරීරයේ ඇතුළට හිත ගැනීම කෙරෙන්නේ නැහැ. ඒ වෙනුවට විමසන යොදන්නේ ඒ වෙනුවට ධම්ම විචේ යොදන්නේ ඒ වෙනුවට ඥානය යොදන්නේ බාහිරේ. මේ බාහිරේ දිගේ දැනුමේ යෙදීම ඥානයේ යෙදීම විග්‍රහ කිරීම විචක්ෂණයේ යෙදීම නිමංසායුන යෙදීම අපි විද්‍යාවට බුදුජානනාංශයේ මේ විද්‍යාවමයි පාවිච්චි කරන්නේ. හැබැයි එකයි තියෙන එක ඇතුළට අහරවන්නේ විතරයි නේද? එතකොට මුද විද්‍යා දැනුමක් තියෙන කෙනෙකුට ඒ දැනුම සහ ඒ විද්‍යා දැනුම යම් යම් අපි කියනවනේ අර්කන ක්‍රම යම් යම් මාත්‍රා ළඟා වෙන ක්‍රම ඒ ක්‍රම සියරම සර්වඥාන්සේ ක්‍රම. ඒවත් කිසි දෝෂයක් නැහැ. විද්‍යාඥයෝ අරගෙන තියෙන තනිකර නම් නැහැ. සර්වඥාන්සේ ක්‍රම එකම වෙනස තියෙන කරන දෙයක් විතරයි. ඒ උඹ ඇතුළට දාගන්න එක විතරයි. ඉතින් දැම්මට පස්සේ හම් වෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර යෝගාවචරය පිළිගන්නේ සුත්තමේ මාර්ගවලදී. ඇසුරු විඥාන නැත්නම් බහුසුත ඥාන. ඉතින් යම් කිසි කෙනෙකුට මේ බාහිර විද්‍යාවල් හොයලා බාහිරේ මේ පඨවි ආපෝ තේජෝ කියන්නේ ඝන ද්‍රව වායු තර්මොෆිසික්ස්. පොතෙන් වාස්තු විද්‍යාව ගන්න. ඒ ටිකම තමයි මේ ඇතුලේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දැනගෙන තියෙන්නේ. ඒ නිසා බාහිර යම් කෙනෙක් ඝන ද්‍රව්‍ය පිළිබඳ හැදෑරුවා නම් එයා ගන්නක ත්‍රිමාණ. ඒක දීර්ඝ පළල උස කියලා ත්‍රිමාණයක් තියෙන එක ස්කන්ධයක් තියෙනවා. ඒ කියන තමයි පාඩවි කොටස් වල තියෙන්නේ. ද්‍රව වල තියෙන්නේ හැඩයක් නැහැ. කොටස් වගේ මතුවෙන රමතලයි. ගන්න භාජනේ හැඩේ ගන්න. මේ ශරීරයේ තියෙන තවත් එච්චරයි. ඒ වායෝ වල කියන පොම්බන හකුලන ගන්න. එහෙම නැත්නම් බාහිර වල තමයි මුළු ලෝකෙම දරලා තියෙන්නේ. ඉතින් හිතා ගන්න අමාරුයි. අරවචනාචේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා වායෝ මත තමයි ජලය දරලා තියෙන්නේ ජලය මත තමයි ඝන දරලා තියෙන්නේ. ඉතින් අපි ලෝකේ දන්න විදිහට ඝනය මත තමයි වතුර තියෙන්නේ වතුර උඩ තමයි ජලය පාතිය තියෙන්නේ. ඉතින් ඒක වැලු වැලවට ගන්න අරවචනාචේ අනුගුප්ත දේවල් කියනවා. නමුත් දැන් අපි දන්නවා මුළු මහ පොළොව විශ්වයේම නැත්නම් ග්‍රහ ලෝක ඔක්කොම කරලා දෙනවා. මේ මහ පොළවේ වැඩියෙන් තියෙන ජලාර්ථ ගෝලේ ජලාර්ථ ගෝලේ මතුන් මතුවෙච්ච එකක් තමයි භූවර්ථ ගෝලය. ඒකත් බොහොම කලින් කිව්වා මේ වාතය තමයි සියල්ල දරා සිටින්නේ. වාතය තමයි ද්‍රවයේ හිටින්නේ. ද්‍රවය තමයි ඝන තියෙන්නේ. ඉතින් අපිට ගොඩාක් කල් කියන්නේ සාහිත කරගන්න නැත්නම් අභිජ්ජේ ඝණීපත ද්‍රව තියෙන ද්‍රව මත වාතය තියෙනවා කියන්නේ. එසේ නමුත් මේ වායෝ ධාතුවට හිත යොදුවොත් හිත යොදන්න මේ කෙනාට උතුමේ ඥානය අත්‍යවශ්‍යයි. අරතෝഘോഷකින් තොරව උතුමේ ඥානකින් තොරව අවම කවදාකවත් කිසිම කෙනෙක් මානව ඉතිහාසයේ මේ ඇතුළත වෙන ක්‍රියාවලියට හිත යොදලා කිසිම ඉතිහාසයක් නැහැ. කිසිම ලිඛිත සටහනක් නැහැ. එනිසා සරුවත්න මහදෙනමක් ලෝක පාල වෙන්න ඕනේ. පහල වෙලා Taman ගැන ඊටානුකම්පාවෙන් සක්කච්ඡාකාරීව හැකි සංඥාවෙන් පුළුවන් නම් කළ යුතු දේ තමයි මේ වර්තමානයේ Tamanගේ ශරීරයේ මේ මොහොතේ වෙන මේ ක්‍රියාශක්තිය දිහා චාලක ශක්තිය දිහා කම්පන චංචල දිහා බලන්න තියෙනවා. ඉතින් යම් කෙනෙක් ඉතින් ඇවිල්ලා ඉන්නවනම් ශරීරය හොඳට පටල තැම්පත් කරලා පිටිවල උභහක් වගේ තැම්පත් කරනවා. උභහක් වගේ තැම්පත් කරලා කායික ක්‍රියා නැතර කරනවා. යම හිත ලවතරමනක් කරන්නේ. වාචික ක්‍රියා නැතර කරනවා. ඉතක විචාර මුලට යොදවන්නේ. මානසික ක්‍රියා වශයෙන් චේතනාවක් කරන්නේ. නැත්නම් කාය සංස්කාර, වාචික සංස්කාර, මනෝ සංස්කාර කියලා හිතානතා කරන දේවල් සියල්ලම නැතර කරලා මේකට හිත යොදනවා කිව්වා. එතන තියෙන මේ මෙතෙක්කල් බාහිර අවස්ථිත තිබුණ දැනුම අවධානය නැත්නම් සතිය නැත්නම් අප්‍රමාදය මේ අතුරට හරවමයි කියන එකේ තියෙන විප්ලවය මේක නිවනට වඩා වටිනවා. මේ පළවෙනිම හැරවන හැරවිල තමයි හැබෑම හැබෑලෙච්ච. අපි මේක නොසලකන නිසායි මේ යෝග ජීවිතය අපුල් බාරපත් වෙනවා. තමයි යම් කිසි ඕනම විචිතියක ඕනම ඉරියව්වක ඕනම වෙලාවක මේකට ඇතුළට හරව ගන්න පුළුවන්. ඒක ඒක තියෙන එකම තමන්සල් විතරයි. හරව ගන්න පුළුවන් නම් ඉතින් යාර සියල්ලම ආධ්‍යාත්මිකයි. බාහිරට ගියා නම් සියල්ල පාමුක. සියල්ල තණ්හා බරිතයි. සියල්ල ඉදරම් වෙන එකකට යන්නේ. ඉතින් මේ වෙනස ඇති කරගත්ත මනුස්සයා යෝගාවචරය කියලා කියනවා. පරමාර්ථ පැත්තෙන් තේක පුද්ගලෙක් කියලා. නම් සාමාන්‍යයෙන් දැක්ක සම්මත විදිහට තේක පුද්ගලෙක් කියලා කියන්නේ ආර්ය මාර්ගයටපත් කියලා. මේ යෝගාවචරයේම ආර්ය මාර්ගයටපත් වෙලා තමයි ඉන්නේ. අනේ සෝවන් මාර්ගස්ථයෙන් කවුරුත් අලස්ත වෙනකොට තමයි සෝවන් ඵලයේ පන්නන්න ඕන. ඒ නිසා කවුරුත් ඉන්නේ. අපි අප කපේලා භාවනා කරන කවුරුත් ඒ සෝවන් මාර්ගයේ තමයි. ඉතින් <clears throat> මේ වගේ සර්වඥමේ සත්පුරුෂයේ දැකපු සත්පුරුෂ ධර්මයේ ආපු සත්පුරුෂ ධර්මයේ යෙදෙන කල්යාණ මිත්‍රේ දැකපු කල්යාණ ධර්මයේ ආපු කල්යාණ ධර්මයේ යෙදෙන කෙනාට බුදුහාමුදුරුවෝ සුත්තවාදී ශාවකෝ කියලා කියනවා. මේ සුත්තවාදී ශාවකයන් විතරයි මේ සර්වඥාන්සේගේ මේ අසුවිරු ඥාණය මේ භෞසුත ඥාණය අනී කර බැලුවොත් හොඳයි කියන කුසල ඡන්දේ ඉන්නේ. ඒ කුසල ඡන්දේ ආවට පස්සේ තමයි යා මේ දහසකුත් එකක් රාජකාරියෙන් වෙන් වෙලා දහසකුත් එකක් වස්තු භෝගයෙන් වෙන් වෙලා දහසකුත් එකක් ඥාති පරිවර්තයෙන් වෙන් වෙලා හිත දානවා මේ උපහාස දාලා ඒකේ පටවි කොටක් තියෙනවා ආපෝ කොටක් තියෙනවා තේජෝ කොටක් තියෙනවා වායෝ කොටක් තියෙනවා සර්වඥාන්ගේ ණයට ගත් අදහසක් විදිහට මේ ක්‍රියාශක්තියට හිත දානවා මේ ක්‍රියාශක්තිය හිත දානකොට ඒ වෙලාවේ සිදුවෙන ලොකුම ක්‍රියාව ඒ වෙලාවේ සිදුවෙන ප්‍රකටම ක්‍රියාව හිත කරන සුළු ක්‍රියාව තමයි ආරම්භක ස්ථාන. මේක දන්න දෙදා උග දෙනේ මම දැන් බාහනලක ඉඳලා 30ක් අතරයක් මට ආනාපානිය හරියන්නේ නැහැ නේ කියලා මේ පොහෙතෝ නැති ආනාපානියක් අල්ලගෙන අරන් ගන්න පිස්සු වෙලා. ඒක ගැන බලාපොරොත්තු වෙලා ඒක හරියන්නේ නැතුවට පශ්චාත්තාප වෙනවා. ඒක වෙනුවට වෙන වෙන දේවල් දාන්න කොයි එකද හොඳ කියලා ගන්නතෝ පශ්චාත්තාප නැහැ මොකක්වත් නැතෝ උභායතනට හිත ගැනීම පවා නිවනට වැඩිය ලොකු දෙයක් කියලා හිතාගත්තොත් නැත්නම් හැබෑ වෙනසක ආරම්භය කියලා හිතාගත්තොත් සුතුමි ඥානය උග්‍ර අග්‍ර ඵලය කියලා හිතාගත්තොත් ඒකට ඕන වෙලාවක ඕනේ ඉරියව්වක ඕන වෙලාවක දැනගදී කරන්න පුළුවන් කියලා හිතාගත්තොත් ඒක නම් හිතාගන්න නේ අත්දැකගත්තොත් යෝගාචරයට පේනවා තමන හොඳට විද්‍යාත්මක දැනුමක් අහපු දෙයක් තේරුම් ගන්න ගතියක් සංනිවේදනයක් වෙනවනම් මේක ඕන වෙලාවක කලකට පරිශීලනය කරාට පස්සේ ඒ හිත ඇතුළට ගත්තට පස්සේ බාහිරට ගත්තට පස්සේ ඒක වෙනම ලෝකයක්. ඉන්න බාහිරේ තියෙන ලෝකේ වගේම ඇතුළට ගැනීම සඳහා ඇතුළට ගැනීම වැඩ පිළිවෙලට සැපයලවීම සඳහා කියන ඇත්ත දෙක අරගෙන හිටියොත් ඉතී ඒකාන්තම බාහිරයි. ඒ නිසා පොඩ්ඩක් ඒක වහගන්න. ඒ වැඩියෙන්ම හිත නන්නත්තර වෙන. වැඩියෙන්ම හිත අන්‍ය විහිිත වෙන. වැඩියෙන්ම හිත දුර ඇවිදින ඇස් දෙක ශික්ෂණයක් මාර්ගයෙන් එහෙම නැත්නම් ඉන්දිය দমনයක් මාර්ග වශයෙන් වහක්. සාද්ද තියෙන තාකල් අපේට බයයි. මොකද අපි දු සංචාරේ පුරාවටම නැත්නම් පරිණාමයේ පුරාවටම දුමාකාර බයකින් හදාගත්ත ශරීරයක් තියෙනවා. කොයි වෙලාවෙ අනතුරක් හේතන්නේ නිසා ඇස් දෙක වහපු ගමන් ශබ්ද පිළිබඳ අධික සංවේදී භාවයකට පත් වෙනවා. අන්දර මිනිසුන්ට පුදුම විදියට ඒ ශබ්ද අල්ලන්න පුළුවන්. උරගෙන්ගේ ඇස්පෙනීම දුරලයි ඒ නිසා ඒගොල්ල බඩවාගෙන යනකොට බඩට දැනෙන හැම කම්පන වේගයක්ම හැම ශබ්ද තරංගයක්ම ඒගොල්ලට ඔක්කොම තොරතුරක් දෙනවා ඇස්පේන උඩ උඩ උඩ බලන සතෙකුට වැඩි. ඒගොල්ල නිතරම ජීව ජීව ගන්නවා ඔළුවේ ගගා බලනවා ඒකෙන් එන අපිට පේන්නේ මේ ජීව ජීව දෙකක් තියෙනවා කියලා පෙන්වන්න හදනවා වගේ. ඉලක්ක නැහැ. ඒ ගම බලන්නේ ඒක නෑගේ ස්පර්ශය. ඒකෙන් එන ශබ්දවලට පුදුම සංවේදී. ඊට පස්සේ තමයි නාසය දිව කියන දෙක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ හතරම ඇහ කන දිව නාසය පාලනය කරගන්න අමාරු ටිකක්. ඇහ තමයි අන්තිම අමාරු. ඊගාට කන. ඊගාට නාසය දිව. ඊට පස්සේ මේ කය හරහා තමයි උභාහරා තමයි අපේ ගමන පටන් ගන්න. ඉතින් මේකට හිත දාපු ගමන් මේක ඇතුලේ බලවේග පේන කර්මාන්ත ආයතනයක් වාගේ ඒ නැත්තම් විදුලි උත්පාදක යන්ත්‍රයක් වගේ ඇතුලේ ගිටි ගිටි ගිටි ගිටි ආරතු. ඒක රැයට දුක් දානවා දවල්ට ගිනි ගන්න. ඉතින් මේක දකින්ද බැරි කෙනෙක් ඉන්නවනම් පිස්සෙක් තමයි. මේක දකින්න බැරි කෙනෙක් ඉන්නව උග්‍ර දෙදෙක්. එහෙම නැත්තම් දකින්න නැති ඕනේ නැති බලන්න කැමති නැහැ. එතන මේ භාවනා ඉතාමත් වැදගත් මේ පළවෙනි අංකය. බාහිරවත් වෙච්ච හිත උභාට දාගන්න එක. එතන මේක ඇතුළේ මේ ක්‍රියාකාරකම් දකින්න එක. නිවනටත් වැඩි උතුම් දෙයක් වගේ කලකලා ගත්තොත් මේ යෝගාවචරයට භාවනා මධ්‍යස්ථානවල ඉඳ ගන්න ඕන කමක් නැහැ. අක්මනේ හිටියත් ඉතින් නෑ වැඩ කෙරෙන විතරක් යන කෙනෙක් වුණත් පිළිද කෙනෙක් වුණත් අරන්නේ හිටියත් අවක හිටියත් ඒ තමන්ගේ කයට ඒක පොඩ්ඩක් කිසිම දෙයක් විවේකයක් දීලා විශ්‍රාමයක් දීලා මොකද මේක ඇතුළ වෙන්නේ කියලා බලන්න පුළුවන් ගැතිය කිසි කෙනෙකුගේ අධිකාරී ශක්තිය නැහැ. මේක වළක්වන්න පුළුවන් බලවේගයක් මුළු ලෝකෙම නැහැ. මේක මුළු ලෝකෙම කරන උතුම්ම දාන. මොකද යම් වෙලාවක තමන්ගේ ශරීරයට හිත දාලා මේ මම දැන් මෙතන කියන අත්දැකීම ගන්න නම් නැත්නම් මේ සතිය කයට ගන්න නම් එයා 100 100ක්ම ලෝකෙම දාන දෙන්න. යම් ආකාරයක ලෝකෙ පිළිබඳ හැඟුම් මාත්‍රයක් තියෙනවා. මේ මම දැන් මෙතන මොකටද ඉන්නේ? ඒසයි එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන මොකටද එනවයි කියලා කියන්නේ එයා මුළු ලෝකෙම දන් දෙන්න සූදානම් චිත්තක්ෂණය. ඒසයි ලෝකෙට උත්තම පින ඒක මොහොතකට හිත වර්තමානට ගේන. කිසි විදිහකට කිසි ඉරියව්වකට යන්න ඕන කමක් නැහැ. කිසිම සූදානම් වීමක් අවශ්‍ය කරන්නේ සූදානම් අවශ්‍ය කරන්නේ නැහැ කියන අපිට බය වෙන්න කාරණා නැහැ. බෞද්ධ ඥානෙ කියනවා නම් අසුවිරු ඥානෙ තියෙනවා නම් මේ පිටදුවන හිත කය ඇතුළට දාලා මම දැන් මෙතන කියන එකට ගණ්ඩ නම් යොකම ගන්න දෙපයි. මොනම හේතුවක් නිසා හෝ දරුවෙක් ගැන හරක බාන ගැන ඉතිදල් දොරවල් ගැන, වෙච්ච දේවල් ගැන, කොරණ දේවල් ගැන, ආරය ගැන අතර ගැන හිතනවා නම් ඒ තාක්කල් මේක මම දැන් මෙතන නැහැ. නිසා යම් කිසි කෙනෙකුට මේ ජීවිතය ඇතුළතදී මේ මුළු ජීවිතය ඇතුළත එක චිත්තක්ෂණය මගේ මම දැන් මෙතෙන්ද ගෙනාවයි කියලා කිව්වොත් එයා බුදුබණට ඉතාමත් සරිකන ඥාතික් වෙනවා. මේක මේක දිගේ පොඩක් විස්තර කෙරුවොත් අපේ මේ කරගෙන යන වැඩේටම පන්නරයක් ඉදිරියට දක්widetilde යම් වෙලාවක පරියන්කෙද ගිහිල්ලා නැත්නම් සක්මණට ඉස්සලා හිටගෙන ඉඳලා නැත්නම් අපි පලාන එළන ගමන් කියලා හිතමු නැත්නම් වැසිකිලේ වාඩිලා මල බහ ගන්න ගමන් කියලා හිතමු මොන හරි ඉරියව්වක ඉඳගෙන ඒ ඉරියව්වට හිතව ගන්න පුළුවන් නම් එයාට සන්තෝෂයක් වෙන්න පුළුවන් නම් මේ ඉරියව්වට හිතාවා කියලා කියන්නේ මුළු ලෝකෙම දන් දීමක් කියලා උත්තරම කෘත්‍ය කියලා මේ මෙවැනි හැඟීමක් ඇති කෙනෙක් අරමුණු කරන අපි ඉන්නම ඇවිල්ලා පරියන්කට ගියා. පරියන්කට ඇවිල්ලා ඒ තමන්ගේ උද්දම් කේද උද්දම් අදෝ අදෝ අදෝ කේද මත්තක උද්දම් පාදතල තච පරියන්ත. මේක තමයි බුදුජානනාංශ දෙන්නේ ලෝකේ පාතලයේ උඩ කෙස්වල් දෙන්නට හැම පිළිකේ කොට ඇත්තවෝ මේ හරියට. ඒක තමයි චතුම්මා වෞතික කාය කියලා කියන්නේ. මේක තමයි මෞඛ්‍යයෙන් හටගත්ත කය කියලා කියන්නේ. මේක තමයි ඉදින් පිළිමැදින් කැවින් නැවින් වෙන කය කියලා කියන්නේ. මේක තමයි උභා කියන්නේ. මේ උභා ඇතුළේ හිත ගියා නම් ආ දන්නවනම් මේක චිත්තක්ෂණේ මම මුළු ලෝකෙම දන් දීලා තියෙන්නේ කියලා. මේක පිළිබඳව අපි කියමු ප්‍රීතියක් පහළුණයි කියලා. එහෙනම් තරුණ ප්‍රීතියක් පහළුණයි කියලා. ඒකත් පින කියලා උනා කියන්නේ. පහළවෙච්ච කෙනා මේ දේ මේ චිත්තක්ෂණය ගන්න මම මෙච්චර විශාලතෝගයක් තාවි දුන්නා. දන් දුන්නා. ඒ නිසා මේ චිත්තක්ෂණේ වටිනාකම මෙතකයි කියන්න බෑ. මම මගේ ශරීරයේ සිදුන හැම ක්‍රියාකාරකමක් තියා බලාගෙන ඉන්න චිත්තක්ෂණ දෙක තුන හතර පහ හය හත අට වෙනකොට ඔබ පුදුම ගැම්මක් එනවා. ඒ වගේම සතුට ගොජ දාන මට්ටමට එන්න පටන් ගන්නවා. එහෙම ඉන්නකොට මම විතර මයින්ඩ් එක කටේ ඉඳගෙන කියන්නේ ක්‍රියාකාරකම් වල වැඩියක් සිද්ධ වෙන්නේ උඩුකය. යටිකය උඩුකය දරා සිටීම තමයි කරන්නේ. ඉතින් යාට තේරුම් ගන්න පුළුවන් වුණොත් මුළු ලෝකෙම දන් දීම නිසා මට වර්තමාන මොහොතේ කය රහිතව දරන්න පුළුවන් වුණා. දැන් වායු දහතු හිත දානකොට උන උඩුකයේ ක්‍රියාකාරකම් වෙන. ඒ නිසා යා දැන් කරන්නේ යටිකය දන් දීලා. උඩුකයට හිත ගන්න. ඒක කියන්නේ ලෝකේ ගැන අසත්‍යමත් වෙන්නේ නැතුව කය ගැන සත්‍යමත් වෙන්න බෑ. යටි කය ගැන අසත්‍යමත් නොවි උඩු කය ගැන සත්‍ය ගන්න බෑ. ඒක උදේ දැන් කරන්නේ යටි කය සත්‍ය. ඒකෝට වෙනවා උඩු කයේ එක්ක බිම්බින් ගැනීම එක්ක හුස්ම ගැනීම මේ ක්‍රියාවලිය පණ කියන තාකන් සිද්ධ වෙනවා. ආනේ ක්‍රියාවලිය මේක දක්වා දැන් අර මුළු ලෝකෙම දන්ුණාටත් වැඩිය කලින් කොටසකුත් දන් දීලා තවත් කුසල අධිකයි තවත් එල්ලයක් තියෙනවා. තවත් ගොනුවක් තියෙනවා. ඊට පස්සේ ඒක දිහා බලනකොට උදරච්ඡදේ චලන කියලා හිතුවා. ඉබි නැටි බලන්න. ප්‍රසවාසපද්ධතිය යටම දෙනවා. එවනට උඩම කෙලවරේ නාස්කාංකේ මේ උලන් කාල වදින හැටි. එතෙන්ද ගියාට පස්සේ ඒකට සතිමත් වෙන්න උඩුබයත් අසතිමත් වෙන්න. මේකට කියනවා ඒකෝදි භාව කියලා ඒකාග්‍ර වෙනවා කියලා මුළු කයම කියන අරමුණ ඇති කරගත්ත කෙනා උඩුකයට ගන්නකොට යටි කය ගන්නවා උඩුකයම ආනිකාග්‍රයට උපම් උදරයට හිත යොදනකොට ඒ මොහොතට ඒ ලක්ෂයට ඒකාග්‍ර වෙනකොට මුළු කයම ගන්නවා. ඉතින් මේ සතිය 100ට 100ක්ම අසතියට සාපේක්ෂයි. සතිය අනිත් පැත්ත නෙමෙයි අසතිය කියලා කියන්නේ. ලෝකේ ගැන අසතියවත් නොවි මේ ගැන සතියක් වෙන්න බෑ. අපිට ඕන කරන්නේ ලෝකේ ගැන සතියක් වෙනවා මේ ගැන සතියක් වෙන කාදාකක්. ඒ නිසා ලෝකේ ගැන අසතියක් මෙතෙන් අපි හඳුනන්නේ දානයක්. දීලා දානවා. ඊට පස්සේ ආනාපානෙන් සතුටක් වෙනවා. පිම්බි මැකිලින් සතුටක් වෙනවා කියන්නේ. අදදී අනිකෝ සියලු කෘත්‍යයන් දාන්න කියලා ඇස්ති. ආන්නේ විදිහට යම් කෙනෙකුට මේ වායෝ පොට්ටබ්බ ධාතුව නැත්නම් මේ වායෝ ධාතුවට හිත දාගන්න පුළුවන් වුණොත් එයා එතෙන්ද එන්නේ මේ ඥානය කියන ආයුධින් කාරලා තමයි. මේ ඥානය කියන ආයුධේ හරගෙන යනකොට මේ කටයුත්ත ඔච්චර වැදගත්ද මේක ඔච්චර ආධ්‍යාත්මිකද මේකෙන් පුළුවන් ද නිවන් දකින්නේ නිකන් හොලන්නේ උලගේ කොහෙද නිවන එහෙමනම් මේ අපිට පිස්සුද ලෝකයේ ඉන්න හරියක් ඔක්කොම මේ নানা ආකාර දේවල් රත්තරන් නිමිති කියලා කරන්නේ යෝගාවචරයට කියනවා මේ පොහොද වෙන හුලකක සත්‍ය හොයන්නේ. එතකොට අවිද්‍යාව හරස්සලා කියනවා ඔබ මේ වෙලාවේ මෙවුවා කියනකොට ඔබත් එක්ක යාළුවෝ මේ වෙලාවේ කොයි හරි ජොබ් එකක් ගියන හම්බ කරනවා. ඔබ මේ මොකද කරන්නේ? ඉඳගෙන ඉන්න උලක් බලහින්න. හරියයිද? ඉස්සු ඕගොල්ලෝ කියන්නේ ඔන්න නැගිටලා ගිහලා මොනවද උදල් කරන්න ගෝගාවක් කරපන්. ඒ ගන්න මම තවක් කරපන් කියක් හරි හම්බ කරපන් කියලා මේක පුදුමාකාර විදිහට අපි කරන වැඩේ නිෂේධනය කරනවා. ආත්ම නිෂේධනයකට ලක් කරනවා. මේක නිකම්ම නිකන් නිකමෙක් වෙලක් මේක ඇති ශක්තියක් නෑ කියලා. ඉතින් ඒ වෙනකොට ඇති කරගත්ත ආස්වාද ප්‍රසවාසයේ පවා නැත්නම් ආස්වාද ප්‍රසවාස යොමු කරගත්ත හිත පවා නිකන් පච කරලා පුච්ච කරලා ආහාර කරලා නිහින කරලා දාන අවිද්‍යාවක් ඇතුළතම හැම කෙනාගම තියෙනවා. ඉතින් මෙන්න මේ විද්‍යාව ඇති නොවීමටත් ඒක නැත්නම් ඒකට මේ ඥාත පරිඥාව ඇති කිරීමකට අවිද්‍යාව දුරු කිරීමේ අදහසින් මේ යෝගාවචර සර්වඥ දෙකින ඔබ දැන් කොටු කරගත්ත මූලට මූල දාලා අල්ලගත්ත ආශස් වසද්දී නිකන් මතු පිළිලව කල හරියන්නේ නැහැ ඕක ඇත්තට බහපක්. ඔබ පිළිබඳව ගැඹුරු අධ්‍යයනයකට ගියොත් අවිද්‍යාවට ඉවත ගන්න ඉඩ ඒ නිසා කියනවා උඹට හුස්ම දැනෙන්නේ හුස්ම ගොරෝසු වුණාට පස්සේ නැත්නම් හුස්ම මැද විතරයි දැනෙන්නේ ඒත් ඇති බලපන් දිගින් දිගටම එනේන හුස්මේ ආස්වාසේ ආස්වාසේ මේ මැද කොටස දිගේ බලාගෙන යන්න මේ බලාගෙන ක්‍රම දෙකක් කරා එකක් තමයි හුස්මට සමීපව බැලීම දෙක තමයි එනේන හුස්මක් එනේන ආස්වාසයක් අතනහර බැලීම මෙන්න මේ ක්‍රම දෙක කරගෙන කරගෙන යනකොට යෝගාර්ථයට තේරෙනවා තේරෙන උගා කර සූත්‍ර විඥානෙකුත් එක්ක එකයි අපි බණ අහන්නේ ඒ වගේම කලබුරුත්තත් එක්ක මේ ආශ්වාසය කියලා තේරෙන්නේ මුලක් නොදැන්න අගක් නොදැන්න මැද පිට පොඩක් විතරයි ආශ්වාසය කියන්නේ මුලක් නොදැන්න අගක් නොදැන්න මැද පිට පොඩක් විතරයි දැන් මේකේ පට්ටල උණයි කියලා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ කුමන කුමන දාගත්තයි කියලා කියන්නේ යෝගාර්ථය විශ්වාසයක් කරනවා දැන් නම් මට මේ කම්මැලි කරන නැත්නම් ඒක ආත්ම නිෂේධන වෙනුවට ආස්වාද ප්‍රසාසයේ මූල කුණ දාන්න පුළුවන්. මෙන්න මේකේ අවිද්‍යාව කැපීමට ප්‍රඥාව උහුකරව ගන්නත් මේ ආස්වාදය හට ගන්න දැන කොහේ ඉඳලාද මෙයා ඉන්නේ මේ? මේ පෙරහැර බලපල හිටියද මේ පෙරහැර පටන් ගන්න දැන. එහෙම නැත්නම් වෙස් බඳිනවා වෙස් නැටුනට බලා හිටියද වෙස් බඳින හැටි බලන්නයි. ලෝක හැමදාම මේක වසංගත කරන්නේ. කිසි දෙයක හට ගන්න හැටි පෙන්වන්නේ නැහැ. දොරට වැළුවට පස්සේ තමයි අපි අපුටි ගගා ඉරේ හැරෙනවා, ඉරේ හැරෙනවා, උඩට සංඝට පැතිරෙනවා, ඔන්න නාටකාංගනාය වෙලා කරනවා. නමුත් ඊට ඉස්සෙල් විශාල පළගස්මක් කරා තමයි මේ අරංගේත්‍රම කියන්නේ. දොරට වැඩි වෙන්නේ. ඉතින් නාටකම් බල බල බල බල ඉන්න අපි නැත්නම් ආශ්‍රව ප්‍රසාසයේ ප්‍රසිද්ධ ජවනිකා ටික බල බල ඉන්න අපිට බුදුසසුන් වහන්සේ සඳහන් කරනවා ඔය හටගත්ත දෙයක් ඔය බලන්නේ ඔබ පමයි. අප්‍රමාද බවට පණවීමක් වශයෙන් මේ හට ගන්න හැටි හට ගැනීම ආරම්භය යහට හිතේලනයි කියලා කියන්නේ උස්ම එන්නත් ඉස්සර වෙලා කටිමත් වෙලා මේ ඉර නගින්නත් ඉස්සරලා නැතේ නැගෙන රොකටලට ගිහිල්ලා අරුණ බලන්න උත්සාහ කරනවා ඉරෙන් ඉස්සලා අරුණ එනවා අරුණ පස්සේ තමයි ඉන්නේ ඉතින් අපි අන්ධකාරයේ යන්න වෙනවා ඒක අටවගෙන බලාගෙන ඉන්න ඕනේ කොහොමද අරගෙන ඉන්නේ කොහොමද ඉරණන්නේ ඔන්න එතකොට පේනවා අපිට මේක සංසාරෙම දැක්ක අට ගන්න පැත්ත අපේ ජාතකයේ කියලා මුල මෙන්න මේ විදිහට යමක් දැකලා ඒකේ හේතුව පැත්තට මුල පැත්තට අට ගන්න පැත්තට යෑම යොන්සුමස්කාර කියලා ඒක තමයි ආසජී ස්වාමීන් වහන්සේ ඒ කෝලද පරිප්‍රාජය කියන්නේ ඒ ධම්මා හේතුප්පබව. ඒ නම් හේතුන් තකටව ආහාර. මට දන්නේ බුදුහාම මොකක්ද කියන්නේ කියලා කියනකොට කිව්වෝ වහන්සේ දන්නා හරියක් කියන්නේ. මම දහසක් නයින් තේරුම් ගන්නකොට යම් ධර්මයක් හේතුකින් හට ගන්නවා නම් අතාරයන් වාසේ තියෙන සුවිශේෂත්වය තමයි. මනුෂ්‍යයා මෙතෙක් කවදාවත් කල්පනා නොකරගත් තමයි. ඒක කොහේදද ආපු එකත් එක දඟලලා කලබල වෙලා ඒකත් එක රණ්ඩු කරනවා වෙනුවට කොහෙන්ද මේක එන්නේ කියලා බලන එක හේතුව බැලීම ශරණ්ඩ කරන්න කරන්න අර අවිද්‍යාවට කොට පෙර පොළොරු කම් දෙන්න කර්පත් දාගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා යෝගාවචර නිකන් ලෙඩ කමක වෙලකන්නා වගේ භාවනා කරලා බෑ. බෝධිහි මේ වගේ ටිකක් දුර දුවන ඕල් ඕල් ලයිනවා ආයෙ ටිකක් දුර දිනවා ආයෙ ඕල් ඕල් වෙන භාවනාවක් නෙවෙයි. යම් වෙලාවකට වායෝ පොට්ටම් දාන පාසල් ප්‍රසවාසයේ හිතේ දා ගන්න පුළුවන් වුණොත් ඒක හිතකරන විශාල ජයග්‍රහණයක් දැන් කරලා දෙන්නේ. දැන් මේ හැම චිත්තක්ෂණයකම හිතා ගන්න බැරි කුසල් සම්භාරයක් රැස්සේ. ලක්ෂකම ජීවෙනවා. ඒ ලක්ෂකම නිකම්ම නිකන් කියන එක නෙවෙයි. ආස්වාසේ මෙහිමයි ප්‍රසවාසයේ මෙහිමයි කියන කමින් අපි ඉස්ලාම අපි දකින්න දෙයක්. සතු වාසසති සතු පස්සසති කියන ඔකස්ති පටන් ගන්න. ඊට පස්සේ යෝගාවචරය ආශාසෙන් ප්‍රසආසෙ වෙන් කරගන්න දැනගෙන ඊට පස්සේ බලනවා මේ ආස්වාදය දැන් මම දැක්කේ මගේ පමාව නිසා හැඩ ගැහිලා නටන පෙරහැරක් මම ඊගාව සැරේ චිත්තක්ෂණයක් කලින් හැඩ ගැහෙන පෙරහැර බලන්න යනවා මේ ආස්වාදවලදී ඊගාව ආස්වාසෙ විනාශ ඒ අප්‍රමාණ භාවය ඒ යෝනිසමචකාරය ඒ සම්මා දිට්ඨිය ඒ විද්‍යාව දුරු කිරීම හරහා මෙයා මේ කලාව ඉගෙන ගත්තොත් ඉන්නත් ඉස්සර වෙලා පිළිතුරු සතියක් වගේ අපිට කියන වචනේ. ඉනේන එක දිහා බලන්න යොදන යොදන වීර්යයට සාපේක්ෂව ඒ කිනාට මිත්‍යක් නොදැනිච්ච ආනපන හට ගන්න පැත්ත දකින්න පටන් ගන්න පුළුවන්. ඒකවල සංවේදී භාවයේ සතියේ පුදුමාකාර වර්ධනයක් සිදු වෙනවා. මේක ඔය හිතනකට වැඩිය කොටා වීර්ය අවශ්‍ය කරන දෙයක්. අපි තාම ඉන්නේ මේ බැලීම කියන එක කම්මැලිකමට හේ බලන්නවා කියලා. කිසි තේක නැහැ. මේක කනින්න ඕනේ. උඹා කනින්න ඕනේ. අනපාන යාලු කරගත්තට පස්සේ දැපට සමාගත්තට පස්සේ වගලා ගත්තට පස්සේ පොඩු පොඩු දාලා අල්ලගත්තට පස්සේ පුළු පුළුවන් වෙලාවේ පොරකන්න යන්න එපා. පුළු පුළුවන් වෙලාව බලන්න මේ ආසන හට ගන්න හැටි. එතකොට යාට පේනවා, තේරෙනවා මේ ඥාත පරිඥාවේ සුතමේ ඥානෙන් අපි මෙතෙන් ගියා. නිල වැඩේ හරියට පස්සේ ජීවුණාට පස්සේ පෑවුණාට පස්සේ මේ ආශාසිය මුල දැකීම හරහා අපිට ලැබිච්ච ඉදරංගේ ප්‍රණීත භාවය වැඩි කරමින් වැඩි කරමින් වැඩි කරමින් බලනකොට මේ ආස්වාසියේ මුල අරබලදාන කෙනෙක් නැහැ. මේක හොඳට දකින්න කතියි. බලපෑම දෙක තමයි ප්‍රශ්නේ. දැන් බලන්න බලන්න බලන්න පේන්න පටන් ගන්නවා මේ මමයාගේ ආත්මීය කියන්නේ ගුඪ දෙයක්, গুপ্ত දෙයක්, සංගවිච්ච දෙයක් නෑ. සංගවීම තියෙන්නේ මේ හාරලා බලන්න නිසා. හාරලා බලන එකට හාරන්න හාරන්න හාරන්න තාමත්ම සූක්ෂම තාමත්ම සුකුම හටගන්නක් පේන්න පටන් ගන්නවා. මේකට රුචිකරණය කරන සත්පුරුෂය කියලා කියනවා. මේකට රුචි කරන එකනාට කල්යාණ ධර්ම දන්න කෙනෙක් කියලා. එහෙම නැත්නම් මේක කරන්නේ ධර්මල ධර්ම දෙවියන් අතින්. ඔක මනුස්සයයි දෙයක් නෙමෙයි. ඔක තමයි ජීවාත්මය කියන්නේ. ඒ ජීවාත්මය සදාකාලිකයි. ඒක හොයන්න බෑ. අපිට හොයන්න තියෙන්නේ මේ කාමේ අපිට හිතේ ඉඳුරම් පිනවීම. අපිට හරි සැපසෙවීම කියලා හිතන සත්පුරුෂ අදහසක් ඇති කෙනෙකුට. අකල්‍යාණ ධර්මයක් කෙනෙකුට අවිද්‍යාව ඉසමුදෙන් තියාගත්ත කෙනාට මේ කැණීමේ කටයුතු තේරෙන්නේ නැහැ පිළිගන්නේ නැහැ ආදී ගියක් ඒ පිළිබඳ සැක කරනවා නමුත් දවස් දෙකම කරන කරන ගියොත් තමයි තේරෙනවා මේ ගමනේ මුලට කැණීම ගමනේ කිලෝරක් නැති තරම් යමක් නැති තරකින් මේ ඇත්තදී හටගන්නවා වායු ඝන දෙනොත් නැති තැනකින් වායු ගන්තුල පටන් ගන්නකොට වැඩේ පටන් ගන්නවා හැබැයි ඉදුරට අහු වෙන්නේ දැනෙන්නේ නැහැ. සතියෙන් අල්ල ගන්න පුළුවන් ඊට පස්සේ මට්ටම දැන නාස්කොඩ පුරවාගෙන යනකොට තමයි යොත් අපිට දැනෙන්නේ වම්නාස්කොඩේ පිරිමැදීමේ ශක්තියක් සීතල දකුණු නාස්කොඩේ උණුසුම් ශක්තියක් ප්‍රස්වාසයේ උණුසුමක් මේ ගති ලක්ෂණ මේ අපි කියන ආස්වාසේ ලක්ෂණ ඒවට කියනවා ඒකේ ලිංග නිමිති ආකාරය ආසල් ප්‍රසවාසයෙන් වෙන් කර ගන්න පුළුවන් ලකුණු පහළ වෙන්නේ ආසල්සේ මෝරලා ආවට පස්සේ තමයි. ප්‍රසවාසයේ මෝරලා ආවට පස්සේ තමයි. අපි ඒවට කියනවා ඥාත පරිඥා. ඥාත පරිඥා කියන්නේ ආසාවේ හිතල ප්‍රසවාසයේ උච්ච ආසාවේ කීටි ප්‍රසවාසයේ ආසාවේ කීටි ප්‍රසවාසයේ කොට මේ নানা ආකාරයකට ගන්නවා. නමුත් යෝගාචරය මුලට යන්නේ යන්නේ යන්නේ පුදුමාකාර රහසක කෙලි වෙනවා. මුලදී නම් ආසාවෙන් පස්සාවෙන් ඒකයි. එතකොට කියනවා මේ පෞද්ගලික ලක්ෂණ දැක දැක හිටපු යෝගාවචරයා මේ අප්‍රමාදය හරහා ගැනීම හරහා ඉන්නකොටම අට ගන්නකොටම සුකුවකට බලන්න යන්න යන්න යන්න පේනවා මේකේ පිටකොන්ද විතරයි පෞද්ගලික ලක්ෂණ හරහා අත්‍යන්ත ලක්ෂණ හරහා ස්වභාව ලක්ෂණ හරහා වෙනසක් දැක් ගන්න පුළුවන්. ආස්වාද ප්‍රසආසී මොනසුම සීසලක දින කොට බව කර්ෂණ කම්පන චංචල පීඩන ඇති පේන්නේ වෙනස පේන්නේ ඉස්මතු වෙලා පේන්නේ පිටකොන්ද විතරයි. හට ගන්න තැන හරි රසයි බලන්න බලන්න රසයි එතකොට තේනවා හට ගන්න බැරි ආස්වාද ප්‍රසආස දෙක සමානයි. එතකොට මේ යෝගාර්ථයේ හිතයි. යෝගාර්ථයේ කයයි. ආස්වාද ප්‍රසආසය මේ සිවුම් දෙ පටන් ගන්න හැටි. පටන් ගන්න යනකොට ගෝමත්ම සූක්ෂමව ඒ දුරේක්ෂක්තාවයක් තියා බලනවා වෙන කම්මික්ෂක්තාවයක් තියා බලනවා වගේ සාන්ත පත්‍රකටපත් වෙනවා. පත්‍රලා බලනකොට මේන ආශාද කියන්නත් පුළුවන් ප්‍රසවාසය කියනවාද එතන සංකලයක්ද කම්පනයක්ද කියලා හඳුනා ගන්න බැරි. ඒක වෙන් කරගන්න හඳුනා ගන්න බැරි. එහෙම නැත්නම් කියනවා නම් දෙකට පොදු ලක්ෂණ පහළ වීමක් සිද්ධ වෙනවා. මේක විතර මායාකාරී දෙයක් පොඩි ලෝකෙම නෑ. අපි ඒ වගේම මේ පෞද්ගලික ලක්ෂණ හරහා හෝ පෞද්ගලික ලක්ෂණ විනිවිදලා හෝ පොදු ලක්ෂණේ දකින්නකොටම පුදුමාකාර බයක් එනවා. පුදුමාකාර අපේ දැනුම පිළිබඳ තර්කයක් එනවා. අපේ ඉන්ද්‍රයන්ගේ තියෙන චපලකම තේරෙන පටන් ගන්නවා. අපේ ඉන්ද්‍රයන්ගේ තියෙන වංචනික බව තේරෙන පටන් ගන්නවා. අපි මෙතෙක් කල මේ ආනාපාන කියලා හඳුනාගත්තේ හොරලා දොරට වඩමු ටික විතරයි. බුදුචානන් කියන මේක කනපත්. එතනින් තමයි පටන් ගන්නෙ. කනගෙන කනගෙන කනගෙන යනකොට සිව් වෙන්න වෙන්න වෙන්න ආසපසන් දෙක අතර වෙනද නැති වෙන එක කොච්චර සිද්ධ වෙනවද කියනවනම් යම් හේයකින් යෝගාවචරය මේ දේවල් විස්තර දැනගන්න හොඳ ආස්වාසිය ආස්වාසිය වශයෙන් මෙනෙහි කරා ආස්වාසිය ප්‍රසවාසයෙන් මෙනෙහි කරනවා තුනී වුණාට පස්සේ මිනී කිලිම අල්ලන්න නැතුව යනවා. නම් කරගන්න බැරි වෙනවා. ඒතකොට යෝගාචරණ වෙන්නේ දැන් සතිය කැඩිලා. යෝගාචරණ සමාධියේ එහෙම මේ වෙලාවට. ආනම්බනේ හිත පිට ගිහිල්ලා වගේ. ඒක මොකද කවදාකවත් යෝගාචරණයක බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. ඒ නිසා මේ අවිද්‍යාව දුරු කිරීම සහ ඥානය පහළ වීම දුරු කිරීම පොත්තයි තමයි වෙන්නේ. ඉතින් මේ ඥාත පරිඥා වශයෙන් අපි ආස්වාද ප්‍රසවාසයේ දෙක අතර වෙනස්කම් දැකලා ඉඳලා ආස්වාසයෙන් ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට වෙනස්කම් දකින්නකොට දැකීම සඳහා හිත මෙහෙවනකොට අන්තිමට මේ දෙකේ පොදු ලක්ෂණ ඒ මතුවෙනකොට මතුවෙනකොට ලෝකාවචරය තීරණයක් කරගන්න බැරුව යනවා මේක ආස්වාද ප්‍රසවාසයෙන් දෙකේම තියෙන ක්‍රියාවක්. කන්දෝ ජවයක් තියෙන වේගයක් තියෙන යෝගාචර හොඳම දන්න මැරෙලා ඉන්නේ. මේ ආසත් ප්‍රසත් නැතුණයි කියලා කියනවා. මේ සම්පූර්ණයෙන්ම සඳහන් කරනවා. යම් ආකාරයකින් යම් ලිංගයකින් යම් නිමිත්තකින් යම් උදේශීමක් කරනවා. මේ ආස්වාසිය යම් මේකට ආවෙනික ආකාරයකින් ඒකට ආවෙනික ලිංගයකින් ඒකට ආව නිමිත්තකින් මේක ආස්වාසිය කිව්වනම් ආස්වාසිය ඒකට ආවෙනික ආකාරයෙන් ඒකට ආවෙනික ලිංගයකින් ඒකට ආවෙනික නිමිත්තකින් ප්‍රසවාසී කිව්වනම් මේ ලිංග නිමිති ආකාර නැති වෙනකොට ඒ නම ඒකට ගැලපෙන්නේ නැති වෙනවා. මේක බුදුජානක සභාවකල කියනවා ස්පර්ශෝ ස්පර්ශ කරන්න නම් ඒ ස්පර්ශයන් දීපු ස්පර්ශයන් ඇතිකරන මේ ආකාර ලිංග නිමිති අවතින තාක්කල් ඒ ස්පර්ශ ස්පර්ශ කරයි කියලා අපි හිතුවා කියවනවා. මේ මේ ආකාර මේ ලිංග මේ නිමිති තාමත්ම සීක්‍රෙන් වෙනස් වෙනවා. පුදුමාකාර අනිත්‍ය භාවය අනිත්‍ය භාවයක් තියෙනවා. ඉතින් ඒවා දිය වෙලා යනකොටම අපිට පේන්නේ ඒකට ඒ නම පටබැඳි නම දෙන්නේ. අපි වතුර ටිකකට පිරිසිදු වතුර ටිකකට රතු හාල් ටිකක් දාලා පෙන්නුවත් කාලකට මේ හාල් මේ වතුර කියලා පෙන්වන්න පුළුවන්. ජීවන්ස බලන්නේ ඉතින් මේක ලිපක් උඩ තිබ්බොත් උන පැහිලා පැහිලා පැහිලා අන්තිමට වතුරයි හාල් එකතු වෙලා කැඳ වුණාට පස්සේ අතරමැදි මේක දැක්ක නැති මිනිස්සෙක් හිතාවේ ඉන්ද්‍රජාලයක් කියලා. දැන් මේ තුන හාල් වලට මොකද උනේ? මේකද වතුරට මොකද උනේ? මේ දෙක එකිනෙක මිශ්‍ර වෙලා. ඒක දැන් එකට හාල් කියන්නත් බෑ වතුර කියන්නත් බෑ වෙන්නම බෑ. හඳ කියන්නේ. ඒ වාගේ තමයි මේ ආශාස ප්‍රසාර දෙක වෙන් කළ දැනගන්න තාක් කල් ආශාස ප්‍රසාර කියලා මෙහි කරන්නේ. එකේම හටගන්න දෙක විනිවිද බලපුවම මේ දෙකට මේ ಉದ್ದೇಶය වෙන්කොට කියවන කරගන්න බැරිලා. එතකොට අපේ හිතේ තියෙන මායාව තමයි අපේ හිතේ මොලෙන් වෙන පණිවිඩයක් ආස්වාද ප්‍රසාර නැතුනවා. නැතුණි ආස්වාද ප්‍රසාරසේ ආකාර ලිංග නිමිති සහ උද්දේශ කියන හතරයි. ඔක්කොම අපි පාටවපු දේවල්. ඔක්කොම අපි අතරමඟදී පාට වැඩි නම් පාට වැඩි ආකාර, පාට වැඩි ලිංග කියන ලකුණු. නිමිති උද්දේශ දෙයක් කියනකොට යම් දීම දෙකට පේනකම් බොටම වැටෙනකම් ওই සියලු ආකාර වෙනකෙමිති උදේස දී වෙනකම් බලනවා. බලනකොට තේරෙන පටන් අර ගන්නවා මේ සත්‍යන කොච්චර අපි අකමැතිද. ඥානේන කොච්චර අකමැතිද අවිද්‍යාව කියනවා මේ හුස්ම නැහැ කියන. ඒ විතරක් නෙවෙයි එක්ක හයියේ හුස්ම ගන්න බයක් ඇති. එහෙම නැත්නම් හිත නින්දට ගන්න. දැන් නිකම්ම නිකන් ඇවිල්ලා අපෙන් මේ ආදරෙන් හදනව නෙවෙයි යාලන දහසකුත් එකක් මායයි. චපල ගති කියනවා, වචනේ ගති කියනවා, ඡත ගති කියනවා. ඉති යෝගාවචරයට මේ ආනාපාන සංසිධීවන කියාට පස්සේ ඒකම ගමන් කරවට පටන් ගන්නවා. ඉන්දර වැඩනවා, බෙල්ල කඩා වැටෙනවා. ඉතින් මේ යෝගාවචරය එනවා මට ආනාපාන හරියන්නේ. මේ බුද්ධ ආනුසතියක් කරොත් මොකද වෙන්නේ? මෛත්‍රිය වැඩුවොත් හොඳ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවනා කරොත් හොඳ නැහැ. පිංචි දෙනෝනේ දැන් මෙතන බුද්ධ ආනිමකට යොමුනත් කියන්නේ ඒක පේන්නේ නිකන් මහා ඥානයක් විදියට. වෙලා තියෙන යෝගාචරක ක්‍රමානුකූලව සිදුවන සිද්ධි වැට කාලානුරූපව දැකගන්න ඒ දේ වෙන්කොල්ල හඳුනගන්න සංනිවේදන ශක්තියක් නැතිවම තියෙනවා. ඒක භාවනාවේදී යෝගාර්ථ අනිවාර්යම සුතමේ ඥානය හදා දෙන්න ඕනේ. එදින කොහෙමට වෘත්තික වෘත්තික අවෘත්තික උනම් වදින දේනා වගේ ඒ අනුග්‍රහිත නොවිතුනොත් කොහෙන්ද බොහෝ ඉක්මනට තීන්දුවක් ගන්නවා ආනපන හරියන්නේ නැහැ මට ඒක අහුවෙන්නේ නැතුව යනවා එහෙම නැත්නම් නිින්දට යනවා එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා මොකද ඒ තරම්ම නිත්‍ය සංඥාවක් අපේ අපි ජීවිතය හදාගෙන තියෙන්නේ අර ඒ ආකාරයේ ඒ ලිංගේ ඒ නිමිති උද්දේශ නිත්‍ය වශයෙන්ම තියෙන්න ඕන කියන නිත්‍ය සංඥාවේ භාවනාවයි නමුත් මේ අනිත්‍යතාවය අපි හිතනකට බොහෝම ශීක්‍රයෙන් විතර පේන්න පටන් ගන්නවා නැත්නම් අනිත්‍ය ලක්ෂණය පෙන්නනවා අපිට පේන්නේ සතිය කරනවා සතිය අනිත්‍යද කියලා සමාධිය කරන සමාධිය අනිත්‍යද කියලා මට භාවනාව හරියන්නේ නැහැ කියන අන්නේ අවිද්‍යාව කියන තාක්කයි මේකට ඥාණයෙන් පන්නරේ වැටෙන තාක්කයි යෝගාචර තමන් පිළිබඳ ඉච්ඡා බංගච්ඡ කරනවා හැබැයි ගුරු පන්දි ස්වාමීන් වහන්සේ මේක විස්තර කරලා කියනවා ඒ වැරද්ද යෝගාවචර නෙමෙයි ගුරුද. යහට ඒක පෙන්නලා දෙන එක ඒ ඒ භාසෝරන් හදන ධර්මයක් වගේ. යම්තන් යමක් හපලා කන්න පුරුදු වෙන ධර්මයක් වගේ. එයාට හයි ප්‍රෝටීන් දෙන්නත් හොඳ නැහැ. භාසෝරන් නිසා ව්‍යාකරණ ගන්න යන්නත් හොඳ නැහැ. එයාට ඒකට ගැළපෙන දේ දෙන එක ගුරුවරයා විසින් අනල කවලපත් පිට කවනවා වගේ කරලා දුන්නොත් දුන්නට හරියන්නේ නැහැ යෝගාවචරත් ටික උකහා ගන්න ශක්තිය කිනෝනේ. එන්න මේ ගණගෙනුව වෙනකොට තේරෙනවා මේ අප්‍රමාදයේ කියන රුධිරය. මේ අප්‍රමාදයේ කියන ශක්තිය කවදාකවත් සම්පූර්ණව ගන්න බෑ. ඒ වෙලාවට ඒක මල පිපෙනකොට ඉලපායනවා වගේ. එදින ගොයකට අවශ්‍ය වතුර ජලය දෙන්න වගේ මේක තන්නේ කර යෝගාචරයෙන් පරිබාහිර වෙ සිද්ධ වෙන දෙයක් අහම්බයක්. ඒක ආසන සම්පත්තිය. කිනසයි බුදුමනක් අහන්න හම් වෙන එක තමයි කමතාව සුද්ධ වෙන එක තමයි කමතාව ඉලිවත් කරන්න පුළුවන් වෙන එක මේ බාහිර දැනුම කොච්චර දිනුනත් මේකදී අපි අද උපන් දරුවෙක් වගේ නවක මනසක් ඇති කරගත්තේ නැත්නම් අදාපත් අපිට හම් වෙන්නේ නිහතමානී නොවි අහ අහිංසක නොවි දුහාම්ගත නිසිතන නොදී ධර්මයට නිස්සන නොදී සංඝයාට නිස්සන නොදී සීලයට නිස්සන නොදී දෙකකට බෑ. නිසා යම් ඥාත වර්ණාවක් තියෙනවා මේ ආශාති මේ පස්සාසී කියලා. මේකම නැවත නැවත බැලිල්ලෙන් අපි ඉඳුරන්නේ තියෙන චපලකම. අපි ඉඳුරන් තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන බොරු න්‍යායපත්‍රික වැඩ කරනවා. නමුත් සියුම් ආශාස පස්සට ආශාස හට ගන්න හැටි, පස්සට හට ගන්න හැටි බලන්නේ ඊට පස්සේ යාට ඥාණයට වැටෙනවා ඉදුරන්ට අහුනේ නැතුවට ආස්වාසිය පෙළ ගැහිගෙන එනවා. ඒක බලන්න පුළුවන්. හැබැයි ඒක පෙන්වන්න හදන්නේ නැහැ. යා වසන් ගන්නයි හදන්නේ. ඒක ගැලින්න තමයි අපි කියන්නේ අවිද්‍යාව දුර වෙනවා ඥානෙ පහළ වෙනවා කියලා ඒක සුත්‍ර කියලා අහලා තියෙනවා. තර්කයට අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ දකින්නකොට පේන පටන් ගන්නවා. ඔය මෙතෙක් කල සංසාරේ කොච්චර හුස්ම ගන්නද? මේ ජීවිත කොච්චර උස්ම ගන්නද කවදද අපි දැක්කේ මේ උස්මේ සියුම් අවස්ථාවක් කවදදක සුකුමත අවස්ථාවක් අන්නේ වෙලාවේදී ඒක දකින්ද යැද්දකින් නැහැ ඒකට ඥාන චක්ෂුෂේ පහළ වෙන්න ඕනේ මේ වෙලාවේදී බාධා කරන වංචනික ධර්ම එනික විචිකිච්ඡා ධර්ම ඡටගති මායාවී නැතුව නම් මේ දැනුම කියලා සාමාන්‍ය ලෝකේ පාවිච්චි ඊට ඊට වෙනස් බුදුරජාණන් වහන්සේ මේකට විද්‍යාවක් ඥාත පරිඥාවක් තීර්ණ පරිඥාවක් දේශනා කරලා තියෙන්නේ මේ යෝගාචර හතරක් නිසා. ඒ තීර්ණ පරිඥාවට ආවට පස්සේ යෝගාචර තේරෙනවා. මේ ආසල් ප්‍රසවාස දෙක ඉතාම සියුම් මට්ටමට ආවට පස්සේ ඒක කිසිම අතරක් නැතුව එක දිගට ගලණයක් තියෙනවා. ඒ කියන්නේ වරින් වර තරංග මාලාවකින් නැග්ගොත් තරංගේ උඩ ඉහළ කෙළවර අපි ආශාස කරන ප්‍රසාසය තියෙනවා. සංසිලිච්ඡාම මේක තනි රේඛාවට වැටෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මොහොත වෙලක් අයින් ගියාම තුනී වතුර ගැඹුරු නැති වතුරේ මේ ඇලිතිය. චිතිදී රැලිනේ. චිතේ කාරණේ තියෙන හරිය කන්නේ. ගැඹුරම තැන බලන්න හරිම කන්නේ. ඊට තුනී වතුර ඇල පිට නැති ගණන් කරගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඉතින් යෝගාවචර බුදුහාමුදුර අහලා දෙන්නේ බින්දින රැළ ඉස්සල්ලා. බින්දින රැළගෙන ටික ටික ටික ටික මැදට යන වෙනවා. බින්දින් නැති රැළ තියෙනවා. ටිකක් ගැඹුරු මොලේ. අන්තිමට හරි ගියාට පස්සේ බලනකොට අනිත් ඒකාවට වේ. අන්න එතනදී යෝගාවචර පේනවා මේ රේඛාව උඩේටත් එකයි, තවල්ටත් එකයි, නෑටත් එකයි. සම්පතියක් තියෙනවා. මේ සම්පතියට ඕන ශක්තිය කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් බල ක්‍රියා ශක්තිය මේ ක්‍රියාශක්තිය දිහා බලනකොට හිත ගණ නිදිය. ඔච්චරද කියනවනම් ධක්මනේ නිදිය. ධක්මං කරනකොට උදුවතෝත් වෙන්න පටන් අර ගන්නවා මේ වම දකුණ දිගේ උඩට හිත යනකොට. ඉතින් යෝගාන්තරය හිතන්නේ අවිද්‍යාවයි වැඩේ. මේ තණ්හාව තියෙනකන් විතරයි හිත අවදීන් තියෙන්නේ. තණ්හාව දෙවිලා සත්‍යෙ මතුවෙන්න මතුවෙන්න හිතක් උනන්දු කරන ශක්තිය, අවදි කරන ශක්තිය හිතින්නේ නැහැ. මොකද යා කර යා ඕනේ තෘෂ්ණාවයි. ඒ නිසා ධර්මයේ මතුවෙන්න මතුවෙන්න මේක නීරස ගතියක්, මේ කාය කාලිකයක්, පාරුකතියක්, කාණිකතියක්, අසද්ද වෙච්චලක් තමයි. මේක නොදැන ජීවත් යෝගාවචර මේ සාමාන්‍ය ජීවිතයේ විමතා කවදයක් හම්බෙන්න වගේ ලාභ සත්කාර සම්මාන දිනු කරා සමහරවිට කර්ම රසායන සංජීවිත සායස් පිනවන දේවල් බලාපොරොත්තු වෙන්නේ අහන සාර්ථක වෙන සාර්ථක යෝගාචර පසලයි. ඥාන ප්‍රඥා තීරණ ප්‍රඥා පිළිබඳව අහමු කෙනෙක් නම් ඒ යෝගාචර තේනවා මේ නියලක තමහරහා. ඒකාකාරීකම හරහා කුෂ්ණාවට උත්තරයක් ලැබිලා තියෙනවා. දැන් මේ දේ අස්පනා පිට ප්‍රත්‍යක්ෂ කරගන්න දෙයක් වුණා. ඒක ආසාවක් පහළ වෙන්නේ නැහැ. ඒ ආසාවක් පහළ වෙන්නේ නැතුව තීටි කරන්න තමයි අර අප්‍රතිහත ධර්මයක් ඕනේ. ආධ්‍යාත්මික ශක්තියක් ඕනේ. එහෙම නැත්නම් ආගමක් වෙන්නේ ඒක තමයි. යමක් ප්‍රතිඵල අපේක්ෂාවෙන් හැපිනවන කන පිනවන සෝපිනවන කියන කිලක්ෂාන ආශාවක් කියන්නේ. මේක ඇහෙන් පිනවෙන කනෙන් පිනවෙන නාසයෙන් පිනවෙන දිවෙන් පිනවෙන කයින් පිනවෙන එකක් නෙවෙයි. කයේ ස්පර්ශකව නැති වෙන එක. ඒකෙදි වෙනකට වඩා උනන්දුවකින් වෙනකට වඩා ගෞරවයෙන් වෙනකට වඩා ඇදහිල්ලකින් එක කරනවා නම් සුද්ධවාදී ශාවකෝ කියන නමට ගන්න. ඉතින් සර්වචනාදී කියන ආයුධයක් ගනි හාරපන්. දිගින් දිගට දිගින් දිගට හාරමයි කියලා කරන බ සාමාන්‍ය සිද්ධියක් දකින්නට පමණයි. අපි දකින්නේ බඳපු විශ්නාශනව තමයි. අපි දකින්නේ දොරට වඩපු නාටකම විතරයි. මම නාටකට පිටිපස්සේ තියෙන දේවල් බැලුවොත් ওই නාටකේ ගන්න දෙයක් නැහැ. නාටකව රසවත් වෙන්නේ ඊට පස්සේ මේ අංග සංස්කරණය නොදක්කොත් තමයි. ඒකෝ තමයි රජුර රජුර වශයෙන් පේනවා නැත්නම් මේ හිමයි යටි ඉන්නේ. උලක් දාලා. ඊට පස්සේ කොහෙද රජුගේ කුලක්. මේ අහවලාගෙන මේ උලක් දාගෙන ඉන්නවා උතුම්ම දෙලි දෙන කාඩ්බෝස්. ඊට පස්සේ නාඩගමක්. රූපද නාඩගමක නෝල් ටික දගෙනකම් ඔක්කොම රූප වලට තමයි. නෝල් ටික දැක්කට පස්සේ වෙනවා මේ මේකට සම්නිදීල බලන් කරන් අපදීතුද කියලා. අර උඩ ඉන්න ඩෝක් පිලා කෑ ගහන යකාගේ වචන ගන්නයි නූල නැට වෙනකොට කියන රූපඩෝල එල්ලින එකටයි අපිට සංකල්පච්චෝ වේනවා විසදන් දෙනවා වේනවා මේ ඔක්කොම හිතින් වක් කරලා පුදුමාකාර ඇනිමේෂන් එකක් දකින්නවා අර කලුට ඒක සාපේක්ෂ නෝන් ටික දකින්න දාන්න බුදුරජාණන් වහන්සේ හතරවන් හන්දියක මැජික් එකක් වෙන මැජික් කාර්යය ඒ මනුස්සයාගේ ෂටකපට කන් ටික දකින්නකම් අපි සල්ලි දීලා මැජික් බලමු. අතකපට නම් දැක්කට පස්සේ දෙනවා කොච්චර දුරට අපි බෝඩකම ටැක්ස් කරනවද? ටැක්ස් බැඳීම කරන හැටි ඇහැට වැඩි ගහලා කරන්නේ. ඒකගේ දක්ෂකමකගේ චපල ගතිය. මේ වංචනික ගතිය මේ ෂටගතිය නිසා මේ මායාව මේ විඥාන මායාකාරය මේ පින්නන වැක්කිය බලන එකක් යන්නේ නැහැ. ඒකේ මුලට යනකන් යන ගමන තමයි යෝනිසමනසයි. මතක තියාගන්න ඒකේ ඉන්ද්‍රයන් මට්ටමින් යකට ගිය ගමන ඉන්ද්‍රයන් අහුවෙන මට්ටමින් යකට ගිය ගමන පුදුමාකාර গুপ্ত භාවයක් තියෙනවා. මේකට කියනවා යුනිවර්සල් අන්කොන්ෂස් කියලා. අපි යනවා මනසේ බටේ මානසික විද්‍යාවෙන් කියන ගන්නවා නම් යටිහිත බලන්න. යටිහිත කියලා කියන්නේ වැඩේ හිට වෙන්නේ එතන. එයා අංග සංස්කරණ නටන්න පටන් ගන්නකොට පස්සේ තමයි උඩුකේ මේ තීරු බේරෝ වර්ග ભેද නිකාය ભેද උපමේම නම් මේමයි තියෙන්නේ. අදීදී පටන් ගන්නකොට ඉුවෙදී අපි ඕනම කෙනෙක්ගේ මනස හරි කරන එක තමයි. එසා ආනාපානේ සියුම් තංගදී කෙනෙක් බුදුහමඳුර කොහොමද ආනාපානේ අත්දකින්න ඇති කියලා හොඳට හිතා ගන්න. මේ හරක් පොඩු උදාහරණ බුදුජාන බුදුන් වහන්සේ හැදුවේ. ඒක නොදකපු කෙනා ආනාපානේ මුලමක බලනවා කියන්නේ මොකක්ද? අනපනත් බුද්ධානුද කියනවා මහයිද? එතන අනිච්ච දුක්ඛ අනාත්තම් කියනවා ධර්ම කියලා. ආනාපානයේ පිළිබඳවවත් ප්‍රත්‍යක්ෂ ඥානෙ නැතිව පුදුමාකාර රවට රවණියමක් කරනවා. හරි අහිංසකයි. ඇත්තටම මේ මනුස්සයාගේ දෝෂයක් නෙවෙයි. මේක ආවියට වටහා ගැනීමලා නෙවෙයි. තේරුම් කරලා දීලා නෙවෙයි. මේ අවිද්‍යාව අයින් කරන්න අදාළ ඥානය මුලින් ඉස්තමින් වශයෙන් අවශ්‍යයි. ඊට පස්සේ චින්තාමය වශයෙන් මේ බුද්ධලා ගාව තියෙනවා. නිසා සර්වඥාන් සඳහන් කර තියෙනවා ද්වේමේ වික්කවේ පච්චා සම්මාදිට්ඨිය උපාදාය කතමේ ද්වේ අරතෝච ගෝසෝ අජ්ජත යෝසු මච්කාර මහණෙනිට පහළ වෙන්නේ නැති සම්මාදිට්ඨිය පහළ වෙන්නම් මත්ත තේරෙනවා සර්වඥතා ඥාන තේරෙනවාට අනු දෙකයි තියෙන්නේ එකක් තමයි අනුගේ අනු අනු අනු කල්පි අරතෝ ගෝෂේ මේක අජ්ජත යෝසු මච්කාරය Tamante එක දිරව ගන්න පුළුවන්. ඒතරට නෝනින් මේක වටහා ගන්න එක. ඒ දෙයකට ගම අපි ආනපාන වගේ දෙයකට ඉන්නේ නැතිව වගේ දෙයකට සක්මන් වගේ දෙයකට දානකොට පේනවා. එකම අරමුණ තාමත් ධර්ම ධර්ම ගෞරවයෙන් යුක්තව නැවත නැවත නැවත බලාන බලාන යනකොට ඒක හැම පැතිකඩම මේක හොදක් හැම පැතිකඩම එන්නට පටන් ගත්තා. මේ පැතිකඩ වලින් 50කට වැඩි අපි හිතන්නේ වැරදිලා. ආනන්දගේ සියුම් සා ගොරෝසු කියන පැතිකඩ දෙකෙන් අපි ගොරෝසු අවස්ථාව හරියට සියුම් වෙනකොට වැරදුණයි කියලා හිතා ගන්න. ඉලක්කන ප්‍රියතා අප්‍රිය අවස්ථාවේ හීන ප්‍රනීත කියන. ආනකනේ තේන බුද්ධකින් කියලා ඉතින්. මේ හොඳට ආනකන දෙන මොකටද ඔබ බලලා හුලන්නේ ඔබ බලලා මොකද්ද වෙන්නේ කියලා තේන ආනකන ගැන උච්ච කළහල් කරන වෙලාවල්. අමාරට ආස්වාසිය ආස්වාදයක් කරනවා. විවුදේ හොල් බ්‍රීතිං කියලා ඔන්න උස්ම ගන්න. එතකොට ප්‍රණීතාවක්. ඉතින් මේ දෙක අඳිනවා බියුටිෆුල් බ්‍රීතිං විතර ආනපන සති භාවනාව. හීන අවස්ථාව ඉස්සරහට ඕනේ. দূරයේ සංකේතය කියලා එකක් තියෙනවා. ආරයට අපි දන්නවනේ ආස්කාරයේ වදින්නේ කියලා. සමහරවිට වෙනවා ආනපන ඇත්ත පැත්තට. ආනපන තියෙනවා. ඒක නිසා මේක වෙන්න බෑ. මේක වැරදියක්. මේ ඉතින් ඇත්ත කරලා බලනවා. ඇත්ත කියන්නේ මොසු කොහොමද පේන්නේ. නමුත් ඇත්ත කරලා බලන්න. ඒ සමානට ඇතුලෙන් ඇතුලෙන් ඇතුලෙන් ඇතුලට නාය නැමෙන තැන දක්වා මොළේ මැදට යනවා. ඒකට තියෙනවා වයර් මාරු වෙලා වගේ දැන් නම් අදිනේ සයිකියාට්‍රි කෙනෙක් ගාවට ළඟට යන්න ඕන මොකද්දෝ වෙනවා ආනපානවල. ඉන්න ඉන්න සයිකියාට්‍රිස්ලා කිසිම කෙනෙක් ආනපාන කරුම් ගන්න. ඒ මිනිස්සු ඉතින් මේකට මොනවද ලනුවක් දෙනවා. භාවනා කරන එක දැනගන්න බුදුහාමුදුරු කියලා තියෙන මේ අජත්ත බයිතා කියලා දෙකක් තියෙනවා. දුලේ සංසිකී කියලා දෙකක් තියෙනවා. ප්‍රණීත හීන කියලා දෙකක් තියෙනවා. ගොරෝසු සීන් කියලා දෙකක් තියෙනවා. ඔක්කොම ආනපාන. අනපනේ ඉංග්‍රීසිවල බලන අතීත ක්‍රමයක් අනාගත ක්‍රමයක්. ඊට පස්සේ මේ දේශම යම් දැරලා බලනකොට අතීත ක්‍රමයක් එනවා. මේ චිත්ත වේච බලන ක්‍රමයක්. මේ ඔක්කොම දිහා බලනකොට අරුචන්සේ සඳහන් කරනවා මම ආනාපාන දැක්කයි කියලා කියන්න නම් මේ හැම පැතිකඩක්ම දැකලා තියෙනවා. නමුත් සාමාන්‍ය තර්ක මනසේ මොකෙන් හයක් අපි දකින්නේ වැරදිලා කියනවා. අහක් ගන්නවා හරි කියන්නේ. ඉතින් මේ මනුස්සයා කමඨාන් සුද්ධ කරනකොට කියන්නේ යාට හිතිලා ඔයා තීඳු කරපු ටික විතරයි. සත්‍යයට අදාළ ගොඩාක් වහර දානවා වැරදිලා ලැජ්ජයි කියන දෙවි ඉස්සරහ දිවත් බලනවා. ප්‍රධාන බලන ඕකෝ බලන්න. මේ දේ බලන්න නම් ඥාන පරිඥානේ තීරණ පරිඥාවක් යෝගාවචරයතුලින් වෙන්න ඕනේ. මට තියෙන්නේ ඇතිදී ඇති ඇතියට බලනවා මිස අපේක්ෂා කරන එක නෙමෙයි. ඇතිදී ඇති ඇතියට වාර්තා කරනවා මිස විනිශ්චය කිරීමක් අවශ්‍ය මේක යෝග ජීවිතයේ පළවෙනි වතාවට ගඟ දිගේ ඉහළට ගින ක්‍රමය. ගේට් එක ග්‍රීන් යන ක්‍රමය අර ගන්නවා මේක මේ තීර්ණ පරිඥාවේදී බුදුදහස කිසිම වගකීමක් යෝගාචර පිළිබඳ බුදුහමතු ගන්නෑ. ඒකට හොඳට භාවනා කරලා තියෙද්දි වැරදි කීවට ඕන තරම් එනවා. කරන්න දෙයක් නැහැ. නමුත් කියනවා මෙතන තීරණයක් එනවා. ඒ තීරණේ සංසාරගත පැත්තට තමයි වැඩි. කල්‍යාණ ධර්මෝසයා යෝනිසමංච කාර්යයේ තියෙන කෙනා එනත විප්ලවීය විදිය සංකල්පනා කරන්න පුළුවන් එකනා මේක සුභේ දකින. ඉදිරියට පැත්ත වේ. නමුත් නිත්‍ය සංඥාවෙන් බලන කෙනා නැත්නම් ආත්ම සංඥාවෙන් බලන කෙනාට මේ දියුණුව වෙන්නේ බක්කොලොත් භාගයක් විදිහට ඉච්ඡා බංගච්ඡක් විදිහට. ඉතින් එයා හිත කල්ලි තියාගෙන ඒවා මම වෙනදේ වෙනද මෙච්චර කාලෙ හිතට කඩවල දුන්නේ දැන් භාවනා කරන දුක නැති වෙනවා නෙවෙයි වැඩි වෙලා තියෙන්නේ වෙනසකට වඩා ගෙදරතොර වල ප්‍රශ්න. මුරම දෙයක් වලවත් තීන්දුව කරගන්න බැහැ කියලා ලැබෙන තොරතුරු ටික. ඒ ලැබෙන අලුත්ම අස්පනා පිට ලැබෙන තොරතුරු ටික හසුකව ගන්න ගන්න. මේ මෙලිද කල්යාණ මිත්‍රාශ්‍රයක් නොලැබුණොත් ඒ මේ මිනිස්සු අවුක්ක් කළාට කරන්න ගිහිල්ලා පොත් කියනවා. ඉතින් සාප්පු වලට ගියම ඕන තරම් තියෙනවා වාහනේ තැම්පිච්චාල කාපු කාපු ගාය වදිනවා. ඒ මගට ගිය කාට නිකන් ඉන්නම බෑ. මොනවා හරි කරලා ඒක ලියන්න ඕනේ. ලියන එක හොඳයි. හැබැයි මේක දිගට කරනවා නම් ඉතිහාසලින් වල වැඩි අන්තිම ලියන්න ඕන කමක් නැහැ. ඒ අනුව බලනකොට පේනවා මේ තීරණ පරිඥාවේදී. එතන මේ අවිද්‍යාව දුරු වීම සහ ප්‍රඥාව ළඟා වීමේදී හැම සම්විස්ථානයක්ම තීරණාත්මකයි. ප්‍රගති පරීක්ෂණ වගේ යෝගාචර භාවනා කරන්න කරන්න කරන්න කරන්න. දවසින් දවස දවසින් දවස තමන්ගේම අත්දැකීම් ටික තමන්ම මේක උපයාස අපයාගත්ත ක්‍රමසහවිදි සාධාරණීකරණය කරමින් මේ කරන දෙයට අපි ආර්ය පරිශ්‍රණය කියලා කියනවා. මේ විදිහට මේ තීරණ පරිඥා අවස්ථාවේදී විද්‍යාව යම් ප්‍රමාණයක දුරු කරලා යම් ප්‍රමාණයකට ඥානය ලබා ගැනීම සාපේක්ෂව සිද්ධ වෙනවා. ඥානෙ වැඩි වෙන වෙයි අවිද්‍යාව වැඩි වෙනවා. අවිද්‍යාව වැඩි වෙන අඩු වෙන ඥානෙ වැඩි. ඒක කලින් ගත්ත දැඩි තීරණයක් ධාරි, දැඩි මත ධාරි. පොළඹල කෙනෙකුට අවිද්‍යාව අතහැර ගන්න කැමති නැත්නම් ඥානෙට ඇති වෙන්න ඉඩක් නැහැ. මේ අවිද්‍යාවක් ඇතිකර දෙකක් තියෙනවා වගේ අසුරිතු ඥානෙ ලබා ගන්න නොදැනීම අයින් කිරීම එක පැත්තක්. අනිත් එක තමයි හරියයි කියලා හිතාගෙන ඉන්න බොරු ටික. මිත්‍යා ප්‍රතිපත්‍ය විද්‍යාව ඒක තමයි අමාරු කොටස. අපි අල්ලගෙන තියෙන රුචි අරුචිකම් ටික. අපි අල්ලගෙන තියෙන අපේ පෞරුෂත්ව ලක්ෂණ ටික. අපි අල්ලගෙන තියෙන අපේ ඇබ්බැහි ටිකක්. අපි විනා සංසාර පොදියක් තියෙනවා. අපි ඒක කොහොමදක් කරලා කියලා බලන්න කැමතියි. ඉතින් එහෙම ඒක නා කැමති නැත්නම් ඥානය දුරකට ඇවිල්ලා බලන්න ඕන. දොර ඇරි නැත්නම් ඉතින් බලන්න ඉන්න සත්‍යයක් දොරක් යකෝ මං ගෙටින්න ඕන කියලා බලපෑම් කරන දෙයක්. ওই ඥානය හරි සුකුමයි. එයාට සාදර වෙලා කකුල් දෙක හොදලා ගෙට ගන්නවා මිස එන්නෙපයි කිව්වොත් කරකට නැතර. ඒ නිසා ශාසනය ධර්මය ඥානය නිතරම එළපිට පෙළපිලා තියෙනවා. ඒකට ආඥාවක්. මේ ආරයට කලකන්න ඥාන කරගන්නේ. නමුත් අපි කියන්නේ ඔලබල ගන්න නිසා. එහෙනම් අපි කියන්නේ ඇබ්බැහි නිසා නැත්නම් අපි මේ කියන පොඩි අත්යෙන් අරුචි අරුචිකම් කියලා. එහෙම නැත්නම් ඖෂධය කියලා එකක්. ඉතින් මේක තියෙන තාක්කල් ඥාතිකව කරන්න බෑ. මේකෙන් කියන්නේ ඒ මනස අභව්‍ය පුද්ගලෙක් වෙනවා කියලා. මොකද මේ විනිශ්චය දෙවන්නේ වල දෙන්නේ නැහැ. තමන්ටම තමයි පැමිණිච්ච ටැග් ඉදිරිපත් වෙච්ච ටැග් බාර ගන්න ඕනේ. ඉතින් ඒකට උපක්‍රම නැහැ. ඒක යයි කර්මාවරණයක් වෙනවා. කෙලෙස් ආවරණයක් වෙනවා. මේ යෝගාවචර සිද්ධ වෙනවා එකම දේ කරලා කරලා කල්යන්ට ආශ්‍රය කරලා කරලා මේ ප්‍රශ්නේ දිහාම වෙනත් ස්වරූපයකින් බැලීම විප්ලවීය සංකල්පයක් ඒක සඳහා සර්වචනාචාර්ය දීලා තියෙන උපකරණ තමයි යෝනිසමස්කාරය යෝනිසමස්කාරය කියන්නේ සම්ප්‍රදාන කෝල වෙන එක විදිහට කල්පනා කරන්නේ නැතුව විප්ලවීය වශයෙන් කල්පනා කරලා බලනවා ඔන්නෝන ඕන කිනිය අකුරක් වෙච්චා වගේ මම අද මේක කරලා බලනවා කියලා කරනවා ඔක්කොම ආදී පරිදි ඒ එතෙන්ද ගියාට පස්සේ ආනාපාන විශ්ව කරගත්තට පස්සේ මොන දේ කරන්නේ? තද බලහානියක් වෙන්නේ. කාලිනාකීමක් වෙන්නේ ඉඳී තියෙනවා. මේ අනිත් පැත්තෙන් කියත හැකි යෝගාවචරයට තේරෙයි අරමුණ ගෙවම් කරගත්තට පස්සේ නැත්නම් ආනාපාන චින්තනාට පස්සේ නැත්නම් ආරම්මණයක් නැතුව පවත්තන සතිය මොකක්ද කියලා තේරුම් ගත්තට පස්සේ ඒ සතිය පටන් ගන්න පුළුවන් මොනම දෙයක්වත් නිරුක නැහැ. අපි හිතුවට කැඩෙනවා කියලා ඒක කැඩිලා නැහැ. ඒ නිසා අපි කැඩෙන සත්‍ය, ලදරු සත්‍ය, බොළඳ සත්‍ය තියෙන්නේ ඒ ලිංග නිමිති ආකාර උද්දේශ මත පවතින සත්‍ය මොරචනක බොන්චි වගේ. මේ මේ ට්‍රාන්ස්පෝට් කරනකොට පැනනවා මොඩි වෙනවා අවුත්. බොන්චි කරලා හොඳට මොරලා ගැහුවත් එහෙම ට්‍රාන්ස්පෝට් කරනකොට මොනක්වත් වෙන්නේ නැහැ. ඒ වගේ මේ ආරමුණ තිබුණත් නැතත් ලකුණක් තිබුණත් නැතත් නිමිත්තක් තිබුණත් නැතත් ඥාසවස කියලා නම් කරමින් දක්ක දිනුනත් නැතත් පවතින සතියට ගියාට පස්සේ යෝගාචරය තේරෙනවා මම නැගිටලා ගිහිල්ලා මොනවාරි කෝච්චයක් කරලා ආය වාඩි වුණත් සති කැඩෙන්නේ ඉතින්දී යෝගාචරයට පුළුවන් සහකල බලන්න මේ තමන් පරිශන කරලා බලන්න ඕන ඕනම දෙයක් එහෙම නැත්නම් මේ ආනපාන දිවිලා සංසිද්ධිය තියෙනවා ඒකවත් සාධ්‍යයක් ඇහෙන්නේ. ඕන්න යෝගායන පුළුවන් මේ සද්දෙට හොඳට මෙහිත දාලා සත්‍ය අහලා බලන්න කෙලෙසින් නැහැ. මේ සද්දෙ මොනතරම් මිහිරයක් වුණත් අමිහිරයක් වුණත් නික්ලේශි වෙන්න පුළුවන්. ඒක තමයි මෙතෙක් කල නොදකින්න කොටන් කියු හිචිවිලි දෝර ගන්න විදිහ. එලයි ගොත් මේ හිචිවිලට ගෙදෙට්ට වගේ. ඔබට කියන්න ඕන පරිදි කියපන්. මොකක්වත් වෙන්නේ නැහැ. ඒක හරියට කප ග්ලව් එකක් දාලා මේ විදුලිය අත ගෑවට මොකුත් වෙන්නේ නැහැ. ජීවිතේ සඳහන් කරලා තියෙන අතේ තුවාල නැත්නම් මට වාදින් අත දැම්මම මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් එතකොට අර ආධුනික කාලේ කියන විදිහට සද්ද බලන්න එපා, මෙහෙ කරලා ලයික් කරපන්, ඉතිරි බලන්න එපා, මෙහෙ කරලා ලයික් කරපන්, වේදනාව බලන්න එපා. ඒ කතාව වෙනුවට එයාට අර පරිශීණයක් හම්බුණා. සද්ද විවිච්චාරයි එන්නේ කියලා ආදරය කළ මෙත විරවත් අර ගොඩ කරගත්තා. තමන් ළඟ තියෙන අර සතිය කියන බලමයි මේ නිසා ඒක කැවිලා ආසාවෙන් කරන්න බෑ. ඉතිරිවට බෑ. වේදනා බෑ. ඉතින් ඒ පරිේශණය කරන්න කරන්න යෝගාචර පන්නරයක් වෙනවා. මේ සත්‍ය මේ වගේ නිලමා යෝධයට හම්බෙච්ච චක්‍රායුධය වගේ කෂ්ඨවල ගත්තොත් එහුවත් මහමුතුන් දෙය බය වෙනවා. සර්වඥයන් සඳහන් කරන මහණෙනි ඒ දිනු කරගත්තේ ධර්ම ටික උඹට ඕන නම් හිමාල පර්වතේ බලන්න පුළුවන්. මේ කුතුච්ච විඥාන ගැන කොමන කතාවද? යෝගාචරයේ ඒ ගැම්මේ ඉන්නේ. ඒ පන්නරේ ඉන්නේ නැහැ. ඒක මොකද හේතුව මේ නිත්‍ය සංඥාව නිසා. පුරුදු අත්බයි ටිකක් නිසා. ඖෂත්ව ලක්ෂණ නිසා. ඌව වෙනස් කරන්න කැමති නැහැ සංසාර කර්මාවයම තියෙනවා. මොකද මේ වෙලාවේ යෝගාචර දෙලක්කාරව කටයුතු කරොත් ආරි පරිශන ඇතුලේ සතිපට්ඨාන ඇතුලේ යෝගාචර දෙයක පටන් ගන්නවා තත්වාව කුරුලියක් වගේ අවකාශයට පැනලා කැමැති දිහාට පීනන්න පුළුවන් සමාවෙන්න පියාඹන්න පුළුවන්. මොකක්වත් වෙන්නේ. ඒ අනුව තමයි මේ යෝගාවචරය මේ මෙලෙකන් කාම ලෝකේ හම්බෙන්නේ නැති ලොකු නිදහසක්, ලොකු විවේකයක්, ලොකු හුදකලාවක්, ලොකු තනිපංගලම, ලොකු සම්පත්‍ති කරගතියක් හම්බුනාට පස්සේ අතීතයේ අප්‍රහාණ සංඥාව දෙකල්නේ අල්ලගෙන හිටු කාම වස්තු සහ මේ කාමසු කියලා කියන්නේ සාරලව කියනවනම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ටික නේ. දැන් මේ එකක්වත් නැතුව නෙමෙයි සම්පූර්ණ සැප හම්බලා තියෙන්නේ. ඇහවහන රූප නැහැ. කන ශබ්ද ආගේ ආඩම්බරෙන්නේ නැහැ. ගන්ධ රසක් නැහැ. ආස්වාද පහසක් නැහැ. ආස්වාද පහසක් නැහැ. මනසත් අරුදේව කල්පනා කරනවා නෙවෙයි. ඒකෝට මේ ප්‍රහාණය කරන්න කරන්න මෙහෙම දෙයක් හම්බ වෙනවා. ඥාත පරිඥා කියන පරිඥා අනුව මේක අයින් කිරීමේ ප්‍රහාණ කිරීමේ යමේ ගැම්ම වෘත සම්මාදිටිය පහළ වීම සහ විද්‍යා දුරු වීමේ ක්‍රියාවලියක්. ඒක එක එක සැරේ එක කැටයකට එක දවසකට එක රැයකට එක පණකින් සිද්ධ වෙනවා. මොකද Tamanට තේරෙන දවසින් දවස දවසින් දවස මේක අමුතු පැතිකඩ වලින් බලකොටු පහ වට කරගෙන පහර දෙන ගතිය තේරෙනවා නම් ඉතින් මේ සාමාන්‍ය යෝගාවචර කියන්න පුළුවන් මට මතක් කරලා තියෙන එකම දේ තමයි මේ යන වැඩ පිළිවෙල ඉක්මන් කරන්න හදිසි වෙන්න එපා. හිමීට යන්න. අරින් දවස් දවසින් දවස මේ සතු විවිධාංගීකරණය වෙනවා. එයාට නිසින්ින්ද යන්න අරින්න වැඩ යන පැත්තට වැස්ස ගහලා දෙනවා මිසක් ඉක්මන් කරන්න ගිය ගමන් දරා ගන්න බැරි තත්ත්වයකට එනවා. ඒසාර යෝගාවචර ප්‍රඥාව භාවිත කරන්න ඕනේ. ඒ පරිසර සාගත සකස් කරලා දීන සප්පය ගන්න සකස් කරලා දීන නිින්ද වැවෙන්න ගන්න මිසක් ආ ඉක්මන් වෙච්ච පළියට ඥාන වඩා ගන්න ධ්‍යාන වඩා ගන්න මාර්ගඵල ලබන්නේ එතනම තණ්හාවක් ඇති වෙනවා ඒ නිසා මේ මිච්ඡා දිට්ඨියක ඉඳලා අවිද්‍යාවක ඉඳලා මේ සම්මාදිට පැත්තෙන් නැත්නම් ඥාන පැත්තට හැරවෙන එක සම්පූර්ණ ස්වභාවික ක්‍රියාවලියක් වෙනවා ඒ ස්වභාවික ක්‍රියාවලිය නිසා ඒක අනුපිළිවෙලක් ස්වභාවික ක්‍රියාවලියක් නිසා ඒක එතන එතන උරගා බලන්න පුළුවන් කරනවා. මේක ආයෙත් කියලා ආයෙත් එන්න ඒපා. එතකොට යෝගාචර ගන්න මේ කාගවත් ඉන්ද්‍රජාලිකේ කාගවත් සුභාචින්තනයේ අනුන්ගේ පිනකින් අවස්ථාවාදයක් මේ මේක උපේන ලක්ෂක් කියලා. ඒක යෝග ජීවිතයේ ඉතාමත් වැදගත් ආධ්‍යාත්මික පිටකොන්දක් වෙනවා. ඒකත් ඒකත් එක එක පිස්සු ගුරුතුන් අපිව බාන්න බෑ. අරක දෙන්නම් මේක දෙන්නම් කියලා අල්ලත් වෙන්න බෑ. කොයි අලසක් අදන්නේ අත්දකින්නේ තමන්ගේ අත්දැකීම විතරයි. ඒ යෝගාචරයට අවශ්‍ය ශක්තිය දෙමින් යෝගාචරයට අවශ්‍ය ආධ්‍යාත්මික පිටපොන්ද හදාගන්න යන්න ඕන නිසා තමයි සර්වඥාන්සේ මේ විවිධ ක්‍රමවලට මේ උපමා මාර්ගෙ පෙන්වන්නේ. ඒ විදිහට අදාළ දවසේ සාකච්ඡා කරන මේ කරුණ ටික යෝගාචරයට දැනුම් කරගෙන යන වැඩවලට ධෛර්ය ශක්තිය බලයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා වේ. අවශ්‍ය ධර්ම දේශනා මෙතන නැත කරනවා සිය දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා නයි මේක අවස්ථාවක් කරනවා ඉස්තාවතාචාරී ගාථා සජ්ජායනා කිරීමේ මේ නොකෙන සිය දිනාට පිළිගන්න වීම සඳහා විඥාන මොදනා ශීර්ෂයේ මුදිතා ශීර්ෂයේ ඉන්ටර්නෙට් සඳහා කරන්නේ ඉත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ඉත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ඉත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සත්තානුමෝදන්තු සබ්බ සංපatti සිද්ධා ආකාශත්තා චුම්මත්තා දීවානාගාමිතා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චරකන්තු සාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගාමිතා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චරකන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරංගක්ඛන්තු මං ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සතා මුත්‍ත්‍යාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි පාද සමාධෝ සතං සමාගමෝ හෝතු යාවනිපාන අත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි පාද සමාධෝ සතං සමාගමෝ හෝතු යාවනිපාන ඉමිනා පුඤ්ඤ කම්මේන මහීකාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ආවනිපාන පත්‍ත්‍යා සාදු සාදු සාදු